අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ගෞරවයෙන් ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේට දැන් ඉදිරිපත් වෙලා තියෙන ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අතිපූජනීය පිළිකෝම්දන් වහන්සේ අවසරයි මහා සංඝරත්නයන් අවසරයි පින්නතුනි ඉංග්‍රීසි ප්‍රශ්න දෙකක් තියෙනවා අපි ඒක එන ඉස්සරලා අහලා. තිරුවන් සරණයි ස්වාමින් වහන්සේ. When my mind is in samadhi, I feel my head moving in different directions. This is an involuntary movement. I can't stop it. Should I let this happen or attempt to stop it when I realize it is beginning to happen? So this is a kind of a very clear indication you are mindful. So when and where you are mindful, you can either to control it or not. Both of them are valid. Whatever may be, you must understand the mindfulness is the main thing, not your control, not whether it is successful or not. If you can maintain the mindfulness, whether you can keep the whole head stand still purposefully or let it sway uh, whatever may be, it's okay. So therefore, make sure which is more conducive or facilitating the mindfulness, not the controlling, not the concentration, important under such circumstances, just maintain the sustainability of the mindfulness and you are in safe lands. Should I discontinue to meditate on the prayer, I think etam santam, etam panitam, and start in silence and continue in silence. Silence is more peaceful. සම්පූර්ණ ප්‍රශ්නයක්ද මැදක ඉඳලාද කියවේ සන්න? දෙවෙනි ප්‍රශ්නයක් වශයෙන් තියෙනවා. ආ, අරකෙම දෙවෙනි කොටස. කරුණාකරලා ආයෙත් කියවන්න සමාව වෙලා. Should I discontinue to meditate on the praise etam santang etam panetang and start in silence and continue in silence? Silence is silence is more peaceful. It depends on what circumstances you are going to use etam santang etam panetang. But if you are going to peace without giving the background, I can't contribute, I can't come into the situation. So therefore, when you are reporting, please report whether you are in sitting meditation, whether you are sleeping, whether you are walking, what is your primary object and under what circumstances. Otherwise, coming like blues won't give any background. Sorry, Bhante, that's my question. It's just that when I do sitting meditation, I tend to meditate on this phrase, etam santam, etam panitam, What is your primary object? It's peace. It is? It is peace and calmness is what I try to get at through meditation. Not going to get at, but I'm telling is when you are sitting, what is the starting point? What is your primary object? Uh, my primary object is to let go of all defilements. So it's that means you have to start the basic instructions, please. When you are sitting, on what you are focusing your attention, your primary object. Um, it's the sitting position of the so body. So you see now how to answer your basics. The ABCD that you are going to touch on the other end. So without giving you are going to ask the peace of mind or letting go and etan santang etan panitan. All the tools are available, but you don't know where to use it. Yeah, it's in this sitting position. I'm aware of the fact that because of uh, the past that I'm touching, this body has materialized because I'm feeling the past with the part with the floor and the cushion. So I'm aware that this body is there and then it's seated. And then um, I'm trying to dis courage um, all these um, defilements that may come up at the moment. Nothing comes up and I sit down to meditate as such. So I'm sort of like in a state of, it sort of start with silence as if it, my mind is calm. So I have been like using that phrase to encourage that silence in sort of letting go in case things <laughs> begin to come, but nothing does come up at this stage. And uh, then I thought I'll just not use any phrase, but I tend to the minute I sit down and I'm, I'm looking at the body, and I know that the body is relaxed and the body is calm, and then I can remain in that silence. And so I'm just wondering whether I should Encouraged usage of a phrase so that nothing <laughs> will creep, creep in as if it were, or just remain in silence. I tried both and I find either way my mind is at peace. Occasionally when my mind, I don't repeat that phrase and I'm only using calmness and silence and peace as if it were, the odd word might come in. It may be something related to Dhamma, not like clinging on to family or material things or some such word. But then I know I've been using this phrase, mm, mama nove mage, nove mage atmak, nove, even if the beginning of a word comes. But I know that I should stop labeling anything. That way I'm encouraging more sanskara to happen. Um, so I, I, really don't know from here what I should do. Just start with silence. And if some word comes, just ignore it completely. Just watch it. It's there but just let go of it and move on. I, I can't understand why this uh, unwanted formulas and everything, and uh, I'm uh, in the sense that defied may come, now you are preparing. So this is what I call the iatrogenic effect. The disease due to medicine. You don't know, let go. You don't know, just be, because peace is there. So that is what your aim is. Why should you talk about this uh, technique, that technique, thinking that defilements may come? So that means you are more welcoming defilements than the peace. The defilements don't come up. So that is why you are welcoming them. You are more expecting the defilements to come rather than prevailing the peace. peace. So that if that cannot be understood, whatever the tools going to give will be a disturbance. Because you don't know where to use and when to use. And you are expecting more defilements to come, even when the meditation is leading to the peace. Jivite mal vihimpal. So you can raise any question, thousand and so that is why last time, uh, yesterday I told, please raise, don't raise question, it is your question. It is your problem. Just meditate. Thank you. Just be. That's what I have to do. My mind tells me that, but it's like it's a heenamani or something in me, lack of confidence in me. Right. So by questioning is not the medicine for the heenamani. <laughs> Just practice. Just keep on practicing. Then Thank the confidence you. will come. Thank you. ගරු ස්වාමීන් වහන්ස මා ඊයේ දිනේදී භාවනාවේ යෙදුණු අතර ඒ අවස්ථාවේ මා අද්දුට භාවනා අත්දැකීම පිළිබඳව ඔබ වහන්සේගෙන් ඒ සම්බන්ධ විතර ඇතිව දැන ගැනීමට කැමැත්තෙමි. ඒ ලියා ඉදිරිපත් කිරීමට ඊතා දිගු බැවින් මෙලෙස කරුණ දැන ගැනීමට අවසර දෙනමින් ඉල්ලා සිටිමි. අවසරයි අපේ හැමදෙරනේ මම දැන් උණු මාස දෙකක් තුනක් තිස්සේ ඉඳලා භාවනා වේදිකාවේ මමට මේ වැඩසටහන නිතරම සහභාගී වෙන්න බැරි වුණා නමුත් මම ඊයේ භාවනා කරා. එතකොට මම නිතරම මම නිතරම කරන්නේ ආනාපාන සති භාවනාව. මොකද ඒක තමයි මට හුඟක් ප්‍රකට වෙන දේ. ඊයේ ආනාපාන මට සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට ආනාපාන සතියේ සාමාන්‍යයෙන් විනාඩියක් දෙකක් යනකොට හුස්ම සංසිඳන බව දැන් ටිකක් කල්ලි නම් දැනෙන දෙයක්. ඊට පස්සේ නිතරම ශුන්්‍යතාවයේ මම අත්දකිනවා. නමුත් දැන් එහෙම ශුන්්‍යතාවයේ අත්දකිනකොට එතන නිකන් බොහොම අර ටික වෙලාවක් කරගෙන යනකොට බොහොම කම්මැලි බවක් කුසීත බවක් දැනෙනවා භාවනාව ඉදිරියට ගෙන යන්න. ඉතින් ඒ හන්දා එතෙන්දි මම කරන්නේ කායානුපස්සනාව එක බොහොම ප්‍රකටයි මට. ඒ නිසා මම නිතරම කායානුපස්සනාව කරනවා. ඊට පස්සේ මම කායනුපස්සනාව දිගටම කරගෙන යනකොට මොකද්ද මෙතන කායනුපස්සනාව කියලා අදහස් කරන්නේ මේ කායනුපස්සනාව කියලා ස්වාමීන් වහන්සේ අපි මේ කය කියන්නේ කුණු 32ක් හැටියට අරගෙන ඒක කායනුපස්සනාවෙන් 14 එකක් විතරයි ආනාපානසය කියන්නේ කායනුපස්සනාව ධාතුමනස්කාරයත් කායනුපස්සනාවයි දෙන්නේ ඉරියව්වෙත් කායනුපස්සනාව නිසා කායනුපස්සනාව කිව්වහම මෙතෙන්දී අසුබේ නැත්තම් කොනප බලනවා කියන එකයි කියෙන්නේ එහෙමයි. <coughs> හොඳයි. එහෙම කරගෙන යනකොට ඊට පස්සේ මට දැනෙච්ච දෙයක් තමයි නිකන් මේ මුළු ශරීරයම නිකන් ඒක විස්තර කරොත් තේරෙන විදිහකට නිකන් කෝපියට ඔය නිකන් කුඩු වෙලා කළු පාටට වගේ ඒක නිකන් සුලි අහුවෙන ස්වභාවයකටපත් වෙලා ඇත්තට මේ අවස්ථාවේ මට පොඩි බය ගතියක් එහෙම දැනුණා. ඊසේ හිතුණා මට බය වෙන්න දෙයක් නෙමෙයි මේක. මෙතන මම කියලා පුද්ගලයෙක් එහෙම නැත මේ මේ තියෙන ධාතු වල විවිධත්වයකින් සැදුණු දෙයක් විතරයි කියලා එහෙම හිතුවාම ටික වෙලාවකින් ඒ ස්වභාවයත් ඇත්තරම නැත්තරම නැති වෙලා ගියා. ඊට පස්සේ ආයමත් ස්වභාවයක් ඇති වුණා ස්වාමීන් වහන්සේ ඒක ඊටාත්ම දීප්තිමත් දීප්තිමත් කියන්නේ නිකන් උදාහරණයක් විදිහට කිව්ව ස්වාමීන් වහන්සේ නිකන් රත්තරන් ආලේප කරලා තියෙන විත්තියකට ඉරව්ව වැටුනහම දැනෙන දැඩි ආලෝකයක් ඒක නිකන් හරි අමාරුයි දරා ගන්න වගේ එහෙම ඉඳලා ඊට පස්සේ ඒ ස්වභාවය ටික වෙලාවක් ඉන්නකොට මට තේරුණ දෙයක් තමයි මගේ මේ ඔළුව එහෙ මුදෙනින් වම් පැත්තෙන් මෙහෙම ඔළුව නියන් දැන් අපි හිතුවොත් කෝල්ලේ ගුලියක් කියලා ඒකෙන් කොටස මෙහෙම දර්ලා එළියට අරගත්තා වගේ ඊට පස්සේ මට කියන්නේ මගේ ශරීරයේ කොහෙත්ම තීන බවක් දැනුන්නේ නැහැ චුට්ටක් හරි දැනුණා නම් දැනුනේ ප්‍රෙෂර් පොයින්ට්ස් විතරයි කියන්නේ අත් දෙක තියෙන තැන කකුල් දෙක තියෙන තැන වාඩි වෙලා ඉන්න තැන විතරක් නියම් බොහෝම ඊ타මත්ම සියුම්ම විදිහකට දැනුණා ඊට පස්සේ නිකන් මට තේරුණා එතනදී මගේ මේ කයින් සිත කියන දේ වෙන් වුණා කියලා හිතන හිතවිල්ලක තියදලා මොකද මට එතෙන්දී හිතුණා අර එළියට ගිය කොටස මගේ ඇඟ දිහා බලාගෙන ඉන්නා වගේ ස්වරූපයක් දැනුණා මට ස්වාමීන් වහන්සේ ඒක පොඩ්ඩක් එතන ඊට පස්සේ ටික වෙලාවක් ඒ ඒ ඒ ස්වරූපේ හැබැයි ඊ타ත්ම සුවයි සැපයි බොහොම ප්‍රණීතයි කියන தத்துவයක තියුණා. ඒ කියන්නේ බොහොම සතුටක් ඇති වුණා එතෙන්දී. මොකද ඒ ස්වභාවය හුඟ වෙලාවක් පැවතුනේ නැහැ. නැවත අර පිටට ගිය සිත ආයමත් කයට ආවා කියලා හිතුණා. ඊට පස්සේ ආපහු භාවනාව කරගෙන ටිකක් වෙලාවක් හිටියා. ඒ විදිහටම සමාධියෙන් ඉන් පස්සේ සමාධියෙන් එළියට එන්න දැන් වෙනදට නම් සමාධියෙන් එළියට එන්න ටිකක් ටිකක් අරමුණු කරහම් පුළුවන්. නමුත් ඊයේ සමාධියෙන් එළියට එන්නත් ගොඩක් ඒක අරමුණුම කරලා තමයි එතනට එන්න පුළුවන් උනේ. මට සාන්හන්සයි ස්වභාවය පොඩ්ඩක් ඔබ වහන්සේට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඒක අපි මේ <clears throat> කතා කරපු ප්‍රශ්නේ ගොඩක් වෙලාට බොහොම සමානයි. අපි භාවනා නිසා යම් කිසි තැනකට ගියාට පස්සේ එතන තියෙන මොකද්ද කියන දන්නේ ගතිය කම්මැලිකමද නීරසකමද නැ මොන හරි කරන්න හිතෙනවා. ඒක තමයි අපි සංස්කාර කියලා කියන්නේ. ඒ තන් සන්තන් ඒ තපණිතන් එහෙම නැත්තම් මොනවාරි කියන්නේ දෙවෙන්ත මෙතන අසුභ භාවනා කරන්න හිතෙනවා. ඉතින් එතකොට තේරුම් අරගන්න ඕනේ මේ අර ඒක විශ්ින් මේක යන්න හදන වෙලාවේදී අපි ආයෙකට ඉතින් මොනවාරි දාන්න. දැම්මට පස්සේ අපිට හරි අමාරුයි කියන්න මේ මොකද උනේ කියලා. මොකද අර යන්න ඇරියානම් ස්වභාවයේ සිද්ධ වෙනවා. මේකට මොනවාරි දාන්න හේතු වෙන්නේ මේ මමයා කැමති නැහැ නිකන් ඉන්නේ. එයාට එක එක දේවල් කරලා බලන්න ඕනේ. කෙරුවට ඇති ප්‍රශ්නයක් නැහැ. ඒව කොහොම ආර්ය පරිශෙන්ට වැටෙනවා. අපි මතක තියාගන්න ඕනේ නොකර ඉන්න එක තමයි අපිට කරන්න තියෙන ලොකුම දේ. නමුත් ඒක තමයි බැරි කියලා. ඉන්සක් කිරුවා මං වෙන්නේ අර සරලව ගියේ දේ සංකර බවටපත් වෙනවා. අනාකූලව ගියේ දේ ව්‍යාකූල බවටපත් වෙනවා. ඊට පස්සේ මං දන්නේ නැහැ. ඒ ඇතිවෙච්ච අවුල මම මේ අසුභ භාවනා දාපු නිසාද නැත්නම් අර ඒතන් සන්තන් යුතප්පණ ටිකක් දාපු නිසාද නැද්ද කියන්නේ. මෙන්න මේ අවුල නැති කිරීම සඳහා සරුවචනාංශී සඳහන් කරලා තියෙනවා යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතිය. ඔබ මොනවා චේතනා කරත් මොනවා හිතුවත් අනුසේ හෝ මොකක් හරි අල්ලන මේ <coughs> විඥානේ කතා ගොඩන්න පටන් ගන්නවා. මොනවාක්වත් දෙන්න එපා. චේතනා දෙන්නත් එපා, ප්‍රකල්පනා දෙන්නත් එපා. අනුසේ තියෙනවා අනුසේ කරගෙන ගියාවයි මම නෙවෙයිනේ. ඒකට අනුසේට වෛර කරන තෙහිටියොත් මේ විඥානයේ මායාව පේන්න පටන් ගන්නවා. ඒ ඉතින් ඒ වෙලාවේ අපි චේතනාවක් කරොත් ඒ වෙලාවේ අපි ප්‍රකල්පනාවක් කරොත් එහෙම නැත්නම් මේ අනුසයට ප්‍රතික්‍රියා කරොත් විඥාණයට අඬන්නට විනියට ඇහැට යනවා වගේ විශාල සංකරතය ඇති කරනවා මේකක්වත් අපරාධ නෙවෙයි මේකක්වත් දඬුවම් කළ යුතු අපරාධ කෙලස් බවටවත් පත් වෙලා නැහැ නමුත් මේකෙන් පේනවා මෙච්චර බුදුහාමුදුර මේක හතර දුන්නට පස්සේ මම යට නිකන් ඉන්න බැරිකම් මම මොනවා හරි දානවා දැම්මට පස්සේ විශාල අවුලක් මතුවෙනවා මේක මම කරගත්ත දෙයක්ද මට මට කර්මානුරූප වෙච්ච දෙයක්ද ඉන්නේ අවුල යෝගාචරයට අවාසියට ඉట్లా තියෙන්නේ. ඒ මොනවාක්වත් දාන්න නැතුව දැමුණට කරන දෙයක් නැහැ. මේ වෙලාවේ අසහන සීලී ගතිය නිසා අතෘප්ති කර භාවයේ නිසා එහෙම නැත්නම් මේ දුක්ඛ නිසා අස unsatisfactory නම නිසා අපිට අන්ත දාන්න හිතෙනවා. අන්නේ අත දාන්න හිතෙන තැන තමයි කර්ම රැස්වෙන තැන. පුළුවන් නම් තව චිත්තක්ෂණයක්. පුළුවන් නම් තව ටිකක් මොනවාක්වත් ප්‍රදාන්න නැතුව ඉන්න එක. ඉතින් ඒක කරන්න බැරි ගතියට උදව් කරන්න එපා. ඒක කරන්න බැරි මේ පයින් රිලෙවුන්ට ඉනිමක් පදින ගතියට උදව් කරන්න එපා. උදව් කරන එක තමයි අපි මේව සැක කර කර මේ අනිශ්චිතතාවයටපත් කර කර අර සරල ගමන සංකීර්ණ කරගන්න. ඒකට අපිට හිතා ගන්න පුළුවන් මෙච්චර භාවනා කරලා අපි සීලක සමාධික ප්‍රඥා ඉඳලා මෙහෙමනම් අපි ඉදින්දා කටයුතු වලට කොච්චර ඇඟිලි දානවද කියලා හිතන්න. අනවශ්‍ය කිසිම Tamanට අදාළ නැති දේවල් වලට අපි අක්ක වෙන්න හදනවා, අයියා වෙන්න හදනවා, පැහෙන්න හදනවා. ඒක ලෙල එන තොගේ ඔරුව උස ගන්නවර අඬනවා. අයියෝ බලන්නකෝ මට වෙච්ච දේ කියලා. ඉතින් නිකන් හිටපන්කෝ. නිකන් ඉන්න බෑ. එච්චරයි. මගේ නිදර්ශන එච්චරයි. ඒක නිසා මේකේ පැහැදිලිම කතාවක් පේනවා. දෙකටම ද්වේෂය වැඩ කළා තියෙනවා. මේ පැහැදිලිව ඇති වෙච්ච தත්ත්වේ තියාගෙන ඉන්න බෑ. ඒ ද්වේෂයට වෙන මොකක් හරි ගෙනත් දාගන්න. අලිමදියට හරක්. සංකර වුණාට පස්සේ ඉතින් අඬා හො ගන්නවා. මේක මට කියාගන්න විදියක් නෑ. දිග වැඩි කොට කරන්නේ කොහොමද? හරි අමාරු අමාරුයි. ඇත්තට ඉතින් අනිවා කියන්නේ 2000 දාගත්තාම අමාරු නතුවේ. ඉතින් මට හොඳට හිතාගත්තා ඒක ඔයගොල්ලෝ ගෙදර දොර ඉන්නකොට කොච්චර අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගන්නවද කියලා. ඉතින් හොඳට මතක තියාගන්න මෙතෙන්දි තාදසේ ගන්න එදිනෙදත් කියන්නේ අඬනකම් බබාලට කිරි දෙන්න එපා. කතා කරලා කිරි දෙන්න යන්නත් එපා නාවන්න යන්නත් එපා මොකද උන්ට ඕන ඉල්ලයි. ඉල්ලපුවාම නැල්ල වාතය ඉඳගනින් කියලා දෙනවා මිසක් එන්න හෙටත් කිරි ඕන්නම් එන්න කිරි ඉස්සලත් එන්න ඒ බයිලා කරන්න ගත්තොත් තමයි ඔක්කොම ජීවිතේ. ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ දැන් ආනාපාන සතියෙන් ශුන්්‍යතාවයට ආවට පස්සේ ඊට පස්සේ දැන් වෙන භාවනාවකට හිත යොමු නොකර ශුන්්‍යතාවෙම හැකිතාක් රැඳෙන්නේ කියන දෙයද? ඒක කරන්න අපිට බෑ. නමුත් මේකට දානවයි කියලා කියන්නේ අලි මජවට අහරක්. ඒක කරන්න බෑ. අපි අපිට පේනවා එතකොට අසහන ගතියක් එනවා. එතකොට මේ අර්ජ් එකක් එනන්නේ ඒක පොඩ්ඩක් බලන්න. එතකොට ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවකදී කොහොමද භාවනාව දිගටම ඉදිරියට කරගෙන යන්නේ? ඒක තමයි බලන එකයි තියෙන්නේ. එතන දැනෙන unsatisfactoriness. එතෙන් දැනෙන පෙළෙන ගතියක් තියෙනවා. එතන තවන ගතියක් තියෙනවා. එතන සංකර ගතියක් තියෙනවා. එතන විපරිණාම ගතියක් තියෙනවා. මේිට වැඩිය මට කරන්න දෙයක් නැහැ. මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ආය සංකර වෙන්නේ නැහැ. මේක දුකක්. මේක අසහනයක්. මේක වෙහසක්. නැත්නම් ඒ වෙහසට උත්තර දෙන්න ගිය ගමන් අරක තව වැඩි වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි අඩුවෙම ගිය තැන. මේක තමයි අඩුම කියලා හිතමු. ඒක ඒ මට්ටමෙම පවත්තන්නේ මෙතනදී උපරිම සතිය අවශ්‍යයි. මෙතනදී උපරිම අප්‍රමාදය අවශ්‍යයි. මේක තවත් සංසාරේ ආයෙත් එනවා කියන ඔතෙන් තමයි ඉන්න තියෙන්නේ අපිට. රජ වේලාවත් ඔතෙන්ද, සිටු වේලාවත් ඔතෙන්ද, වෙන જાතියක් වේලාවත් ඔතෙන්. ඒ නිසා මේකට ආයෙ නොඑන්න නම් මේකට ආලවට්ටම් කරන්න එපා. මේක මැරෙනකම මේ தත්ත්වය තියාගෙන ඉන්න. ඒක හැකි තාක් දුරට. එතකොට අපි කෙලෙස් වල හෝ එහෙම නැත්නම් සංස්කාරවල හෝ එහෙම නැත්නම් අසහනේ හෝ එහෙම නැත්නම් ආතතිය අඩු මට්ටමක තියාගෙන මිසක් මේ ආතතියට වේදකම් කරන්න යන්නේ නැහැ. මොකද අපි දන්න අඩුම මට්ටමේනේ. <coughs> හැබැයි බුදුරජාණන් චවිට පොඩි සහතිකයක් දෙනවා. ඒ අඩුම මට්ටමේ නඩත්තු කරලා හිටියොත් එයා දන්නවා ඊට වැඩිය අඩු මට්ටමට යන්න අවුල් කරන නොකර හිටියොත්. ඒකට ගොඩාක් කල් යනවා. මේක හොන්දට ගැල්වනයිස් වෙන්න ඕනේ. මෙතෙන් ගියාට පස්සේ මම මුකුත් ආයෙ දාන්නේ ඒකට ටාවෝයිසම් කියනවා, තතතාවය කියලා කියනවා. නැත්නම් නොසලෙන මනස කියනවා. නැත්නම් කම්පා නොවන මනස කියනවා. ඒ කම්පා නොවන මනස ඇවිල්ලා තියෙන දුක් නැතුව නෙවෙයි. යම් දුකක් තියෙනවා. හැබැයි අපි දන්නේ කිය අඩුව මට්ටම. ඉතින් ආවේ අපේ භාවනාව නිසා. දැන් මේක මේ මට්ටමේ පවත්වාගෙන යන්න කරන් තියෙන එකම දේ මේක ගැන 100 200ක් අවධානයෙන් බලනින් එකයි. ඒ කියන්නේ මොනවද දානවා කියන එක නෙවෙයි. දානවා කියලා ඔබ වහන්සේ අදහස් කරන්නේ නැවත වෙන භාවනා ක්‍රමයකට යන එකද? මොනවා හරි. මොන දෙයක් කරන්න ගියත් කායික හෝ මානසික හෝ චෛතසික මොනම චේතනාවක් හෝ ප්‍රකල්පනාවක් හෝ අනුසයක් මේ වෙලාවේදී ඇහැට කුණක් වගේ හිටිනවා. තියෙනකොට තිබිච්චාවයි උඩින් දාන්න එපා. ඊට උඩින් ඒ ඔය මම මේ කිව්වට ඒ ඉතාම අමාරු රාජකාරියක්. ඔය අපි මේ සිල් ලකිනවා කියන එක ඒ අතින් බලන බොහෝම ලේසි වැඩක්. මේ මනසට මේ තියෙන தත්ත්වෙදී මේ අපි හිතමු මේ ලාදුරු රෝගේ හැදිලා ලාදුරු හැච්චා වෙන්නේ කහක් සම්පූර්ණයෙන්ම වෙනවා කහක් සම්පූර්ණයෙන්ම ඇරෙනවා වැහිච්ච හැම මොකක්වත් වෙන්නේ නැහැ ඇරිච්ච හැර දූවිලි වදින්න වදින්න ඊට පස්සේ ආයේ ඒක පිහෙන්නේ නැහනේ ඒකත් පිච්චිලා යනවා ඇරලා තියෙන හැර දූවිලි වදිනා වගේ තමයි උතෙන් ගියාට පස්සේ හිත නඩත්තු කරන්නේ වාතයේ තියෙන දූවිලි ඇල ඔහි වදිනවා අපි ඒක අත පිහන්න ගියොත් ඇහ පොට්ට වෙනවා ඉක්මන් වෙනවා. පිස්සේ නැතත් පොට්ට වෙනවා. මේ පැත්තේ ඇහ සම්පූර්ණයෙන්ම වැහිලා. ඒ මොකද මේ ඇවිල්ලා වදින දූවිලි නිසා අන්නේ වෙලාවේදී මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියලා රකින්නයි කියලා කියන්නේ ජීවිත පරිත්‍යාගයක් කාය පරිත්‍යාගයක් ලෝකේ කරන්න තියෙන ලොකුම දානයක්. නැත්නම් සීලය අතින් බලන අන්තිමම හික්මීමක්. ඉතින් ඒක දැන් මේ වෙලාවේදී දෙවන්නේ සම්බන්ධ නැහැ තමම ඉන්නේ. Tamanda හිත හදාගෙන යනවා මෙතන ගියාට පස්සේ මොනවත් නොකරන මේක දිහා ගල් පිළිමයක් බලා ඉන්නා වගේ බලා ඉන්න පුළුවන්. ඒක තමයි අමාරුම දේ අපට. අපිට ඕන දෙයකට ඇඟිලි ගහලා කොට පෙරක දුරුවන් දීලා හදන්න තනන්න වඩන්න අපිට විවිධ ශිල්ප තියෙනවා විවිධ හැකියාවන් තියෙනවා. නමුත් හැම ශිල්පයක්ම තියා නිකන් ඉන්නවා කිව්වහම හරිම අමාරුයි. ඒක නිසා අපේ ලොකු සංහතිකයේ මේක තමයි මේ තේරවාදේ විතරයි සියලුම හැකියාවන් ඇති කරගෙන ಗುಣ වසාගෙන ජීවත් වෙන සාසනය. ඒ නිසා කාටවත් වටන්න බෑ මේක. මොකද කාගේ ළඟද ಗುಣ තියෙන කියලා කවුරුත් දන්නේ නැහනේ. කවුරුත් තරුව ඉඳලා ගහන්න යන්නේ නැහැ, පුම්බන්න යන්නේ නැහැ, පුම්බුවොත් බොරුව බව දන්නවා. දැඟලුවොත් බොරුව හරියට මේ දිවි මකුළු අයිනේ. ඌට බෙමිනකට ඌ කරන්නේ එහෙම ඇකිල්ලා එහෙම ඉඳගත වෙනවා. ඉසකෝර සර්පයට තට්ටු කරපු ගමන් එයා එහෙම ඇකිලෙනවා. ගහන්න යන්නේ අලි රංචුවකට අර කරදර කරපු ගමන් අලි රංචුව එහෙම නිස්සද්ද වෙනවා. ඔයා නිකන් සාමාන්‍ය ගොංගලියෝ තමයි කලබල වෙන්නේ. අලියෝ කවදාවත් කලබල වෙන්නේ නැහැ. උන් කරන්න තියෙන්නේ කණ්ඩායම රැස් කරනවා මහයතා හොඳේ උසලා ඇතුලේ කවුරු හරි දඬුවම් දැඟලුවොත් පැටව ගහනවා කරබනේ හිටපන්. මේ මොකද උනේ කියලා බලන්න. එතකොට මුළු කණ්ඩායම මහයතාට යටත් වෙනවා. ගොංගලියෝ කලවල වෙච්ච ගමන් එහෙට දුවනවා මෙහෙට දුවනවා. දැන් ඔය මේ බෝම්බ ගහනකොට ඉස්ලාම කරන්නේ මුදවට සෙනගින තැන බෝම්බයක් ගහනවා. පොඩි එකක්. ඔක්කොමලා බලන්න ආවට පස්සේ දෙක ගන්නවා. ඉවරයි. පොලිසිය කියන්නේ මොනවාරි වුණොත් කලබල වෙන්න එපා. ඕගොල්ලෝ යන්න අපි බලා ගන්නවා. ඔය පෙට්‍රල් බෝම්බ ගහනකොට ඉස්ලාම කරන්නේ පොඩි එකක් ඇතුලට දානවා. ඒ මිනිස්සු කලබල වෙනවනේ. ඔක්කොම එතෙන් දෙනවනේ ඊට පස්සේ දෙවෙනි එක ගන්නවා. අර මුට්ටිය දාන කතාව දන්නවද ගෙවල් බිතිර වල? මොකේද මේ ඌවන් පැලසේ කියලා තියෙන්නේ? ඔහුරු ගෙවල් බින්දිනකොට උන් රෑ ඇවිල්ලා ඔක්කොම බුදී කියලා හිතනවා එකට දෙකට විතර මුල්ල කඩනවා කොන කඩනවා හන්දි බින්දිනවා කියලා බුදුරජාණන් කියන්නේ. ඌ සද්ද ඇහෙන්නේ නැතිනු පුළුවන් තරම් මේක හාරනවා. අහලා දැන් ෂුවර් නෑ. විතරීමේසෝ ඇහැරලාද නැද්ද කියලා දැනගන්න ලොකු කෝටුවක් කරන එක අග මුට්ටියක් පරණ දැලි මුට්ටියක් දාලා ඇතුළට දානවා අර හිලින් ඇතුළට. ගෙහිමිය අවදි නම් මිනිහ ඔලුව දැම්ම ගිහලා ගහන ගහනකොට මුට්ටියෙත් නෙවදින්නේ. ඌට දුවන්න පුළුවන්. මුට්ටිය දාලා බලනවා සද්දයක් නැත්නම් මුට්ටිය අරගෙන ඔලුව දාන. ඒ නිසා කලබල ගෙවල්ලයිද කාර්යය මුට්ටිය දැක්කට ගහන්නේ නැහැ. උඹ ඔලුවට දැම්මම ඊට පස්සේ ගහපුවාම කඳ එළිය ඇතුලේ බෙල්ල දුවන්න බෑ. අපිට වෙලා තියෙන්නේ බලාගෙන ඉන්න බැරිකම. අපි මුට්ටිය දානකොටම ගන්නවා. ඉතින් හොරා දිනු. හොරා මුට්ටිය දාන්නෙම ඔර දන්නා ගෙහිමියාට කවදාකවත් ඒක දැකලා කලබල වෙමු. කලබල නොවි ඉන්න බෑ කියලා. ඌ කලබල වෙන්න කාරණාවක් කරලා. එතකොට ඌ එළියේ. ඉතින් බුදුරජාණන් තමයි කියලා දීලා තියෙනවා න න න න න චේතේති න පකප්පේති න අනුසිරමේ කියන්නේ මේ සාමාන්‍ය කාම ලෝකේ නෙවෙයි මේ කාම සංඥාත් නෙවෙයි මේ රූපෙත් නෙවෙයි. රූප සංඥාත් නෙවෙයිත් පල්ලෙහාට ගියාට පස්සේ බොහොම සාන්ත වෙනකොට තමන්ගේම චේතනාව තමයි තමන්ට බල කපන්නේ. මේ චේතනා ඇති නොකර සිටීමට විසංඛාර හිත කියලා කියනවා. හැබැයි මේ ඇබ්බැහියට මොනවද වෙනවා ඒකට කනගාටු වෙන්න එපා. ඒකට කරන්න දෙයක් නැහැ. හැබැයි දැන දැන කරනවා නම් ඒකට එතනම ප්‍රතිඵල හම්බ වෙනවා අවුල් වෙනවා. සැක එනවා. බය එනවා. ඉතින් යමක් නොකර ඉන්න පුළුවන්කම තියෙනවා නම් මොකක්වත් වෙන්නේ නැහැ. මොනවත් උනාට මම වග කියන්න ඕනේ නෑනේ මම නෑනේ. අඬුපුප්පලා බුදුජානක කියන්නේ කුම්බෝව අංගානි සකේ කලාපේ සමාදාම් බික්කු මනෝවිතක්කේ. ඉවල ළඟ ඉන්නකොට ඉබ්බ කටු කොහොම අතුලට ඇදගෙන ඉන්නවා. මොකද එළියට දාපු අණ්ඩක් කනවා ඉවලා. ඉවලා. ඉවලත් ඉන්නේ බඩගින්නේ. නිසා කුම්බෝ වංගානි සකේ කලාපේ ඉබ්බෙක් තමන්ගේ අංගපසංග ඇතුළට අරගෙන ඉන්නසේ සමාදාහම් බිකෝ මනෝ විතක්ක විතක්ක කරන්න එපා එළියට දාපු ගමන් හිවලා කනවා මම ඒකලටලා හිටපන් ඉන්න තාක්කල් හිවලට මොනවක්වත් කරන්න බෑ මොකද මේ මේ අඬු වල අග හරි කොරස් ඉවලට හොම්බ දාලා කන්න බෑ අපි අඬු එළියට දාපු ගමන් ඊට පස්සේ ඉතින් ආයේ මානවයිති වාසිකම් තියා හිවල්ලායිති වාසිකම් තියා ඉබියිති වාසිකම් අඬු වලට කියලා වැඩක් නැහැ තිබ්බනේ එළියට දාලා තියෙන වෙලියේ ඒ නිසා දැනගන්න අපි එතෙන් ගියාට පස්සේ ඔක්කොම හික්මීමක් ඇවිල්ලා තියෙනවා. කාය හික්මිලා තියෙනවා, වචනේ හික්මිලා තියෙනවා. මනෝවිතක්ක විතරක් කිචි කැවිලා. කුයි කුයි ගන්න. මොනවාරි කරන්න හිතෙනවා. ආයතරින් තමයි සංසාරේ ගැට ගහගන්නේ. මේකත් නොකර ඉන්න අපි ළඟ දැන තියෙන දැනුම ඒකත් අත්‍යවශ්‍යයි. ඒ වගේම ওই වරද්ද ගන්න දැන් ওই බැනුම් අහන කොට කණේමත් අවශ්‍යයි. ඉදකොට දවසක ඉතින් මෙතෙන් ගිහිල්ලා මරුණා වගේ ඉන්න නැත්තම් කුම්බෝ අංගානි සකේ කලාපේ තමා වීම තමන් හික්ම හික්මගෙන අනුපුප්පන්නතු ඉන්න පුළුවන් නම් එතකොට හිතනවා මේ මැරෙනකන් ඉන්නේ කියලා නෑ එක චිත්තක්ෂණයක් ඔක දැනගත්ත ගමන් තේරෙනවා මේ එන තා කෙලස් මම අනුමත කරපු නිසා ඇවිල්ලා තියෙනවා මම අනුමත කරේ නැත්නම් ඒගොල්ලන්ට ඉන්න බෑ ඒගොල්ලෝ දොර ගාව වෙල්ල නතර වෙනවා මම අනුමත කරන්නේ මහානකොට උඩින් ඉදි කට්ටිය යනකොට යටින් කොක්ක දාන්නේ අපි ඉංගර් මැදිමේ මැහි මැ යටින් කොටේ කොක්කේ දැම්මම උඩින් ඉදිකට ගෙවට මොකුත් වෙන්නේ නැහැ. මැහෙනවා වගේ පේනවා. හැබැයි රෙදි එකතු වෙලා නැහැ. ඉතින් රහතන් වහන්සේලාගේ ආර්යයන් වහන්සේලාගේ බැස්ස තියෙනවා. හැබැයි යටින් බොබින් එකේ නූල් නැහැ. අපි කරන්නේ වහාම බොබින් එකට නූල් දාලා ඉක්මනට පාගනවා. ඒක අපේ යුතුයකම ගියාගේ මේ පුතඥයේ ප්‍රධාන යුතුයකම තමයි බොබින් එකට නූල් දාලා තියාගෙන ඉන්න ඕන කොයි වෙලාවෙ. අනේ අනේ කියලා ඉතින් ඒක කටුකුරුන්ද සාංශේ තව නිදර්ශනක් දෙනවා. ඒක මට කියන්න දන්නේ මේ සිමෙන්ති බෑග් වල ගහලා තියෙනවා නූලක්. ඒක පැත්තකින් අල්පන් සෘස් කාලේ ඇදිලා එන එක. ගලවලා තියෙනවා සිමෙන්ති බෑග් ගලවලා තියෙනවා. එහෙම නැත්නම් ගෑනු කට්ටිය රේන්ද වියන්නේ. මේ පුඩුව දානවා පුඩුව දානවා පුඩුව දානවා. ඒකෙන් නූලෙන් ඇද්දොත් ඇදෙනවා පුඩුවෙන් ඇද්දොත් හිර වෙනවයි කියලා කිව්වම තේරෙනවද? ඉතින් අපි පුරත පුත්තජනේ අල්ලන්නේම පුඩුවෙන්ම තමයි. උඩින් අද්දතර ගැට පේලියම තද වෙලා යනවා. නූලෙන් අදුගන් සුස් ගාලා ඇදිනවා. අදින්න ඕනේ නැහැ. මේ නූලෙන් ඇද්දොත් මේ ගැලවෙන බව දන්නවනම් මොකටද අදින කාට පෙන්වන්නේ? ඉතින් අපිට බෑ අපිට කවදාකවත් වෙනවා නූලට වැඩිය පුඩු හොඳයි කියලා අපි හිතන නිසා පුඩුවෙන් අල්ලන පුල්ලුවන් තරම් අසබිම එනකන් අදිනවා අදින්න අදින්න ගැට තදයි. ඉතින් අද දවසයක විතර භාවනා කළොත් එන්න නාවනම් පුදුමයි. ඉතින් නාපෝයට ඔය නාපෝයට කිසිම ප්‍රශ්නකුත් නැහැ. බොහොම සුවසේ ගත කරනවා. භාවනා හරියි නැති කට්ටියනේ. ඒගොල්ලන්ට ඔය කිසිම ප්‍රශ්නයක්වත් නැහැ. ඕන ප්‍රශ්න විසාරවතේ බුදියාගෙන ඉන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකේ තියෙන්නේ භාවනා හරියන අයට. එනිසා මේක සාසනික ප්‍රශ්නයක්. යාට අයිති ප්‍රශ්නයක් නෙවෙයි මේ. ඒ බුද්ධලයට අයිති ප්‍රශ්නයක් නෙවෙයි. මේක භාවනා කරපු නිසා අපේක. මේක මේ විදිහට ලැජ්ජාවටපත් වෙලා එහෙම නැත්නම් කියනවා අහිංසක වෙලා නිහතමානී වෙලා ලක්ෂ වාරයකින් මේක තේරුම් ගන්න දැනගන්න මෙතන ගියාට පස්සේ ඒ දේ වෙන්න ඇරලා නැත්නම් යමක් නොකර නැත්නම් මම නෙවෙයි මගේ නෙවෙයි කියාගෙන ඒක දිහා බලාගෙන ඉඳ ඉඳිල්ල බුද්ධ බැලිල්ලක් ඒක. දැන් සනීපද? තව දැනගන්න ඕන දැන් එහෙම අර ආනාපාන සතියෙන් අර හුස්ම සංසිඳිලා ඊට පස්සේ අර ශුන්්‍යතාවයේ අත්දකින්නකොට එහෙමනම් දැන් ඔබ වහන්සේ කියනවා නම් දැන් මම හිතට එන අරමුණු වලට ඉඳ දීමක් නම් කරන්නේ තව කායानुපසනාව වැඩිමෙන්. නමුත් දැන් භාවනාව දිගටම පවත්වාගෙන යන්න අමාරු නම් ශුන්්‍යතාවයත් එක්කලා නෑ අමාරුකම තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒක අවබෝධ කරගන්න අමාරු නම් ඉතින් භාවනා පැත්තක තියලා රැට කාලා පුදිය ගත්තට ප්‍රශ්න නෑ. කිසිම දෝෂයක් නෑ. මේ තමයි දුක්ඛ සත්‍ය. ඉතින් මේ ගෙදෙට එනකොට කියනවා ඔයා එපා. පොඩ්ඩක් පැත්තකට එන්න මට පොඩ්ඩක් මේ මේ දුක අවබෝධ කරගන්න ඉස්සෙල්ලා මට මේ මේ කායන වසන පොඩ්ඩක් කරලා බලන්න මට මට අනිච්ච දුක්ඛ නැත්තම් කියන්න ඕන කිව්වොත් එයා පැත්තකට යනවා ඒක නෙමෙයි සවන්හස මම අදහස් කරන්නේ දැන් ශුන්්‍යතාවය රැඳී ඉන්න පුළුවන් කාලය කෙටි නම් කෙටි කියලා කියන්නේ ඒ වෙනකොට පෙන්වන දුක්ඛ සත්‍ය බාර ගන්න කැමති නෑ. ඒකට වෛර කරනවා. ඒකට ද්වේෂ කරනවා. ඒක හොඳට අවබෝධ කරගන්න. ඒක ඒක අරමුණු කරන්න. මේ පෙන්වන්න හදනදී මගාරලා කොහෙන් අත දැම්මත් අපි මේ මෙතෙක්කල් මහන්සිච්ච ලැබිච්ච ප්‍රතිඵලයයි වංගාරින්නේ. එහෙමයි. ඒක නිසා අපි එතෙන්ට ලෑස්ති මනසෙන් ගියේ නැත්තම් අපි කරන්නේම ඒට එහා පැත්තෙන් අස දාලා අල්ලන්න හදනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ශුන්්‍යතාවයක් දකින්න පුළුවන් නම් විනාඩි 10ක් නම් ඒ ප්‍රමාණය කරලා ඉන් එහාට ආයෙ මොකුත් නොකර ඒ තරමින් ඇති කියලා නවත්තන එකද භාවනාව? නවත්තලා ගිහලා රැට කාලා බුදිනවා. ඒ ඒක නම් ඕනේ කරන්නේ. ඒ ශූන්‍යතාවය කියන එක නතර කරන්න පුළුවන් ගන්න මේ ලෝකේ කියන්නේ ශූන්‍යතාවයක්. අපිට ඒ ටිකකට පෙනුනට තියෙන්නේ ඕක තමයි. ඉතින් ඒක 10න් විනාඩි 10න් නැතර කරනවා කියන්නේ කවුරු කරන දෙයක්ද? කෙරෙන දෙයක්ද? ඒක එහෙම නැත්නම් Tamanට Taman කරන දෙයක්ද? ශූන්‍යතාවය කියන එක මේ ලෝකේ ප්‍රകൃතිය. ඒකේ තුන් විනාඩි 10කට හෝ කාලයට හෝ තේසයට අහු වෙන දෙයක් නෙවෙයිනේ ශූන්‍යතාවය කියන එක. ඉතින් අපි කොහොමද කරන්නේ විනාඩි 10න් නැති වෙනවා කියන්නේ? නෑ නෑ එතකොට අර අලසකම ඒ දේවල් අලසකම පෙන්වන්න තමයි බුදුහාමුදුරුවෝ ශූන්‍යතාවය කියන ඔන්නොත් එන්න නැගලා බලපන් පේන්නේ මොනවද කියලා පේන්නේ අලසකම තමයි. ඒ කියන්නේ තෘෂ්ණාවේ අනිත් පැත්ත. ඉතින් උඹට ඕක අතහැරියොත් ආයෙ තෘෂ්ණාවට යන්නේ. දැන් මේ තෘෂ්ණාවේ අනිත් පැත්ත පේනවා. මේ ඒ වැන්ටේජ් පොයින්ට් එක විතරයි පේන්නේ ඒක. ඒ ඒ ඒ දෘෂ්ටි කෝණය විතරයි ඉතින් උදාහරණ බාමාරේ කන ගහනවා. ගියාම කියන එන්න මල හොන්තුවක් න මේ කාර්යම කම්මැලි අප්පා අයියෝ බුදු ආන ඔබ වහන්සේත් එපා වෙනවා මට කියලා. ඉතින් බුදුහාම කියන එහෙනම් ගිහිල්ලා බලඳපන්. දුක් වළඳපන්. මේ තෘෂ්ණාවේ නැතිකම ඒක දැන් හොම්බට මැනලා පෙන්නනවා. එතකොට කියනවා මට ආය තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව ඕන කියන එක පෙන්වන්නේ ඥානයක් විදියට වගේ. අරක කිරොත් නෑ මේක කිරොත්. ඒක තමයි මායя අපිට දෙන්න ලනු. බුදුරජාණන්සේකට මායයට ගහන්න යන්නෙත් නෑ කියන්නේ නැද්ද කියලා කියනවා. උඹට මං එකක් කියන්න. අන්න ඔතෙන් ගියාම පේන දේ වෛර කරන්න නැතුව බලපන්. පූර්ව ප්‍රතික්‍රියා නැතුව බලපන්. මේකට උත්තර දෙන්න උඹ උඹට තියා මටවත් බෑ. බුදුහාමුදුරන්වත් බෑ. ඔතෙන් උත්තර දෙන්න. ඕක දිහා බලන්න හිටපන්. එතකොට පේනවනේ අපිට අසහනයක්. ඒකට තමයි දුක්ඛ සත්‍ය කියන්නේ සාරිපුත්‍ර සාංශ වචන හතරකින් ඒක විස්තර කරනවා. දුක්ඛ සත්‍ය යම් වෙලාවක මුණට මුණ දාලා එනකොට පෙළෙන ගතිය, තවන ගතිය, පීලනට්ටෝ, සන්තාපනට්ටෝ, විපරිණාමට්ටෝ, සංකතට්ටෝ. පෙළෙන ගතියක් පේනවා. හැබැයි මේ පෙළෙන ගතියට මම වග වෙන්න බෑනේ. මම කරපු එකක් නෙමෙයිනේ. මොන જાති කරුවත් ඕක ඔතන තියෙනවා නම් ඕකට උත්තර හොයන්න යන්න එපා. මේක නම් ප්‍රകൃතිය. අපි හිතනවා නම් මේ ප්‍රകൃතියට උත්තර තියෙනවා කියලා ඒ බුදුහාරගෙන ඉතින් උඹ සීමාවක් පැනලා. ඒකට බුදුහාරවත් උත්තර හෙව්වේ නැහැ. මේකට හැඩ ගැහෙන්න ඕන. හැඩ ගැහෙනකොට ඒ හැඩ ගැහිච්ච හිතේ වෙනම පරිණාමයකට අපි වටනවා. එතකොට මම යන්නේ යන්නේ වැඩි. මාන්නේ නෙවෙයි යන්නේ වැඩි. තෘෂ්ණාවෙන් නෙවෙයි යන්නේ වැඩි. ඒකට සබහා ධර්මයෙන් වැඩක් යනවා. ඒ වැඩේට ඉඩ දෙන්නේ නැත්නම් අත දානවනම් සබහා ධර්ම වැඩි පටන් ගන්නවත් නැහැ. ස්වභාවික සීසන් වෙනවා. ඒකට කියන්නේ මැචූරින් කියලා තියෙන්නේ දැන් මොනවද මේ රබර් ගිනල දුම් ගස්සන්නේ කියෝරින් කියලා එකක් තියෙනවා. කියෝරින්, මැචූරින් එහෙම නැත්නම් මැටි කලේ පුච්චනවායි කියලා එකක් තියෙනවා. කල පිච්චුවට පස්සේ ලෝකෝ ටන්ටන් ගන්න සද්දේනේ. ඒ දේ වෙන්න ඉඩ නැහැ අපි අඟහත් දාන තාක්කල්. ඒ සීසනින් එක, කියෝරින් එක, කිල්නින් කුච්චණයක ඒ ටික වෙන්න අපි එතෙන් කියලා බලාගෙන ඉන්න ඕන සබහා ධර්මයට සම්පූර්ණම ඉඩ දීලා. ඒක බැරිකම අපිට සහ ගන්නවා. හැබැයි මං කියන මේක කෙලේශයක් නෙවෙයි. මේක කාගවත් පුද්ගලික කෙලේශයක් නෙවෙයි. ඒ පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. මේ මේ මෙතනින් තමයි මාරේ අපිව සියුම් විදිහට අල්ලන්නේ. ඉතින් අපි එදිනදා ජීවිතයේ ජාග්‍රහය වුණත්, එදිනදා ජීවිතයේ සිල්වන්ත වුණත්, දන් දුන්නත් මෙතෙන්ට යනට අමුම අමු මොනක්වත් නොතේරෙන කෙනෙක් නෙවෙයි. ඉතින් අපි කාන්තාරේ එළියට ඇදලා දාපු වැල් ගැඩවිල්ලෙක් වගේ වේලෙනවනේ. බුදුන්සේ එතෙන්නම ඇඟිලි කතා කරලා කියනවා දෙන්න අත තියන්නත් ඊට පස්සේ මොකුත් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. මං ගන්න සද්ධාව තියාගනි. සීලය තියාගනි. සතිය තියාගනි කියලා. නමුත් මාර්යා පිට වශයෙන් අල්ගම ඔය නිකන් නිකන් ඉන්නවට වැඩිය කැඳපුනට වැඩිය නරකද අනිච්ච දුක්ඛ නැත්තම් කිව්වොත් ඊට නරකද මේ අසුබ බැලුවොත් ඒ නැත්තම් ඒතන් සන්තන් ඒතම් පණිතම් බැලුවොත් කියලා ඌ ඇවිල්ලා හිමීට සින්දුවක් දානවා. ඉතින් අපි අර මනමේ කුමාරි වගේ බුදුහාමරෝගේ බුදුහාමුදුරන්ට කොපුව දීලා මහරයට කඩුව දෙනවා. ඉතින් ඒකට සත්‍ය වෙනස් වෙනවා. අමාරුයි මම මේ විස්තර කරන්න උත්සාහ කරාට මම දන්නවා මේක අට වටහා ගන්නවා කියන ආකල්පය ආවට පස්සේ නිවන් දකින්න ඕනේ නිවන් දැක්ක කියන්නේ ඕක තමයි. ඒ ආකල්පෙන් බැලුවා නම් ඊට පස්සේ මේ බුදියානින කොටිය අවසන් යන්නෙත් නැහැ. පහින්සෙලුන්ට ඊමම් බඳින්න යන්නෙත් නැහැ. මේ ලෝකෙ මෙන් එහාට මට කරන්න දෙයක් නැහැ. මේ ඉන්න කට්ටිය බෙදාගෙන වළඳන්නේ. ඒ කට්ටියට ඕන දේ වළඳ මම මොකද කරන්නේ? මම අත දාපු ගමන් වෙන්නේ මේ මිනිසුන්ට ඒකත් ඉස්පොල්ල යනවා. ඉස්පොල්ල යනවා කියන්නේ කටින් ගන්නව නැහෙන් ගත්තාම දීන්සේ යා වළඳගෙන යන්න ගියාම ඉවරයි. ඒ නිසා මට ඒ වෙලාවේ කරන් තියෙන්නේ සුම්මයිද තමයි. නියම් බලانے හිටපන්. අමාරුයි. මම පිළිගන්නව අමාරුයි කියලා. නමුත් එතන තියෙනවා manussත්te ඉහළම උපරිම පරීක්ෂණය එතන තියෙනවා. බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේ. අධිගත ස්වාමින් වහන්සේ මෙම ප්‍රශ්නය ඊයේ ධර්මදේශනයේ සම්බන්ධයෙන් ඔබ වහන්සේ පැවසුවා අප විසින් කුසල පින් රැස්වෙන ක්‍රියා කර කිසිම දෙයක් ප්‍රාර්ථනා නොකළ යුතු බව. සෑම කුසල ක්‍රියාවක් කර නිවන පමණ ප්‍රාර්ථනා කිරීමත් නොකළ යුතුද? තේරුම් සරණයි. කුසල ක්‍රියාවකත් අවශ්‍ය නැහැ නිවනට. මේකට මේ සාමාන්‍ය ලෝකයා ක්‍රියා කියන වචනය ආර්ය විවරේ පතන සඳහන් කරන්නේ ක්‍රියාහිත කියලා. රහතන් වහන්සේ තියෙන ක්‍රියාහිත ඒ ක්‍රියා හිත කියන අදහස් කරන්නේ ඒ හිතේ රාගෙන්, ద్వේෂයෙන්, මෝහෙන් තොරයි කියලා. නමුත් අපි දැන් මේ සාමාන්‍ය ලෝකේ ක්‍රියා කියලා ගන්න කයෙන්, වචනෙන්, හිතෙන් කරන දේවල්. කොච්චර විවහාරයේ වෙනසක් තියෙනවද බලන්න ආර්ය විවහාරයේ සහ පෘථග්ජන විවහාරයේ. හරියන රතන් වහන්සේටයි ක්‍රියාද කරන්න පුළුවන්. ක්‍රියාහිතක් තියෙන උන්වහන්සේට විතරයි මොකද උන්වහන්සේ වචනෙන් හිතෙන් කයෙන් මේ හිතේ රාග ද්වේෂ මොහ නැහැ. ඒ නිසා අපි යම් වෙලාවක යම් ක්‍රියාවක් කිරීම හරහා කිරීම හරහා රාග ద్వේෂ මොහ නැති කරනවනම් ඒ හිත ක්‍රියා හිත. මේ සැරේට ඉස්සල සැරේ පුරුම ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේට අපි පූජා භාණ්ඩ ගොඩක් අරන් ඇවිල්ලා හිටියා. මැලේසියාවේ කට්ටියකට අපිට තිබුණේ ඇත්තටම කලින් විලාවක් දීලා තිබුණා. ඒ වෙලාවේ දෙන්න බෑ කියලා පස්සේ තහනම් කරා. වෙලාව නෑ ස්වාමීන් ඉඩ නෑ. පහුවෙන්ද උදේ 9ට එන්න කිව්වා අපි දෙගොල්ලන්. ඒසට දුමාකාර පිරිත පිරිකරතෝගයක් ගෙනල්ලා රට රාජ්‍ය වලින් ඉතිසාරට පූජා කරේ. ඒ සංසිකව දැන් මේ කෙරෙන්නේ මොකද්ද? දාන කුසල ක්‍රියා. දාන කියන්නේ මොකද්ද? තම සද්දේ අනුර දීව. කුසල කියලා කියන්නේ මොකද්ද? මේ සැපගෙන දෙන. ක්‍රියා කියන්නේ මොකද්ද? මේ දෙන වෙලාවේදී රාග ද්වේෂ මොහ නැහැ. ඒකට ක්‍රියා කියන්නේ. ඉතින් යම් වෙලාවක ඉඳගෙන ඉඳපරලා ඉඳගෙන ඉන්න බව දන්නවනේ ඒත් රාග දේශ මොහ නැත්තම් ඒකත් කුසල ක්‍රියාවක් තමයි. හැබැයි මේක අකිරියෙන් සිද්ධ වෙන්නේ අතන කිරියෙන් සිද්ධ වෙන්නේ. ඉතින් අපි කුසල ක්‍රියා කරලා තියෙන්නේ දඟලන එක, බෙර ගහන එක, ගිජ්ජු හොල්ලන එක, පොලිමේ යන්නේක. ඉතින් මේවා කරගෙන ඉඳ ගියාට පස්සේ කිව්වොත් එහෙම එක තැනක ඉඳගෙන ඉරලා මේ වෙලාවේදී ඒ ඉන්න චිත්තක්ෂණ ටික මේ වර්තමාන හිත පවත්වන ඊට වඩා දස දහස් ගුණකින් කුසල් සිද්ධ වෙනවයි කියලා අර කෙනාට නිකන් කැඳ බොනවා වගේ නිකන්. පතෝල කන වගේ උම්මලකටවත් නැහැ. ගිජ්ජි වලනට දාඩිය ගඳ දානවනේ. ඇඟේ හැපි හැපි වෙසක් තියෙනවනේ හැපි වෙසක් නෑ හැපි හැපි වෙසක තියෙනවා. ඉතින් හරි කැමති තොරණක් ළඟට ගිහිල්ලා හැපි හැපි වෙසක් බලන්න. හැපි වෙසක්. ඒ වෙලාව ගිහිල්ලා පැත්ත කරලා බුදු ගුණයක් මෙනෙහි කරනවනම් එහෙම නැත්නම් අඩු අනිටදී වඩා හොඳ ඉන්න ඉරියව මෙනෙහි කරනවා. එතකොට ඒ කරන දෙයටත් කුසල ක්‍රියා කියලා කියනවනම් ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ අකිරියෙන් නම් අන්න ඒක තමයි ආර්ය ව්‍යවහාරය කියන්නේ. නිසා ඕනේ ක්‍රියාවක් කරනකොට ඒක ක්‍රියාවක් බවට පත් වෙන්න නම් ආර්ය ව්‍යවහාරේ ක්‍රියාවක් බවට පත් වෙන්න නම් ඒ චිත්තක්ෂණය රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් තොර වෙන්න ඒකක දාන දීමෙන් කරන්න පුළුවන් තිල්ලකීමෙන් කරන්න පුළුවන් භාවනා කිරීමෙන් කරන්න පුළුවන් භාවනා තමයි කිසිම වියදමක් නැතුව කිසිම තැනකට යන්නේ නැතුව කිසිම සූදානමක් නැතුව කරන්න පුළුවන් ඒක අපිට ඒක කෙරුවට හිතවදින්නේ නැහැ භාවනාව සීල කුසලයේ තරම් අපි ගණන් ගන්නෑ. සීල කුසලයට වැඩිය දාන කුසලයේ හොඳයි කියලා තියෙනවා. මේ තමයි ආගම අපි පටලවලා තියෙන තැන. ඔය කිසිම දෙයක් ආර්ය අෂ්ටාංග මාර්ගේ සඳහන් නැහැ. ආශ්‍රම මාර්ගයේ තියෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මේ ටිකක් තියෙනවා. ඉතින් එතෙන්ද යන්න අපි මේ පෙරමග සකස් කරගන්න eBay. ඉතින් ඒකට හුඟව දෙනෙක් කැමති නැහැ. මම දන්නවා ඒකට කැමති නැති බව. ඉතින් ඒකට මගේ අකමැත්තකුත් නැහැ. ඒ අකමැති කට්ටිය ඒක කරගෙන ගියා ඒක ඇති ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක මේ මේ මූල ධර්මව පටලවා ගන්න දෙයක් නැහැ. බොහොම ලස්සනට පැහැදිලිව කියලා තියෙනවා. ඒ නිසා මේ මම කියන්නේ මම හදපු දේකුත් නෙවෙයි. ඕනම පොතක බලන්න රහතන් වහන්සේලාට පහළ වෙන ක්‍රියාහිත කියලා එකක් තියෙනවා. වෘත්තඥ මිනිසු කරන කුසල ක්‍රියා කියලා જાතියක් තියෙනවා. මේ දෙක අතර සම්බන්ධය මොකක්ද කියලා? ඒ කුසල ක්‍රියා කරන වෙලාවේදී රාග ద్వේෂ මොහෙන් තොරනම් ඒකට ක්‍රියාහිතක් කියලා කියතයි. එතකොට ඒ මනසගේ හිත පුත්තජන වුණත් රහත් හිත තමයි. ඉතින් ඒක වැඩි කරන්න රාග ద్వේෂ මොහ නැති චිත්තක්ෂණ වැඩි කරන්න. එතකොට ප්‍රාත්මවටයයි. මේ කවුරුත් කියන්නේ කැමතිනේ අපි වගේ මේ අමුදරුවන් රකින්න ගෙවල් දොරයින මිනිසුන්ට රහත් හිතක් කොහොම පහළ වෙන්නද? ඒකට මයිචී බුදුහාමුදුරුවෝ දැක්කට පස්සේ නේද එන්නේ. මේ මේ අපිට කොහෙද රහත් හිත කියලා ඉතින් එහෙම ඉන්න කට්ටියත් ඉන්නවා. ඉතින් ඒ කට්ටියත් මේ ලෝකේ මේ මේ ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම හම්බුනාට මට තරහක් නැහැ. මේ ලෝකේ පුරවැසිකම හම්බුනාට මට ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ මේ දඟලන්නේ අපි මේ ඉපදිච්ච කුණු මනුස්ස ශරීරයක් කියලා හිතාගත්තට මඩ ගොහරුවක නිලුම් පැලේ හැදුනට මේක උඩට අවිලා පිපුණට පස්සේ ජරාවේ වතුරේ ගඳ හෝ මඩේ ගඳ නැහැ. තාම නිලුම පෝෂණය ගන්නෙ මඩෙන් තමයි. නැත්නම් ඒ පිපුණාට පස්සේ වතුර අල්ලන්නේවත් නැහැ. මහණිය සුවඳමය. කුඩමසුපිලි ගඳමය. දෙකට මුල දෙකමය, දියමය. හොඳට නරකට දෙකට කටමයි කියලා කතාවක් තියෙනවා. මේ වතුරේ කුඩමසු වෙන මහා පිලි ගඳයි. ඒත් ඒකෙම හැදෙන මානෙල් මල සුවඳයි. මේ මානෙල් මල පෝෂණය ගන්න කොහෙන්ද අර මඩ ජෝරුවෙන් තමයි. නිසා අපේ පෘථග්ජනකම කිසිම බාධාවක් නැහැ රහත් වෙන්නේ. ඒ පෘථග්ජන හිතේ වරින් වර වරින් වර ක්‍රියාහිත පහළ වෙනවා. ඒ තමයි අපි පාළුයි, කම්මැලි, නීරසයි ඇඟ නිකන් කුයි කුයි ගන්න ඉන්න පටන් ගන්න. කිචි කැවෙන්නේ. ඒ ක්‍රියාහිත පහළ වෙන වෙලාව. ඉතින් අපි ඒ වෙනකොට බයිලා කියනවා, ඩොලක් ගහනවා, බීඩි බොනවා, චුයින් ගම් හපනවා, පින්කම් කරනවා. ඉතින් කොහොම කරත් අර එන ක්‍රියාහිත වලක් කරන එක තමයි කරන්නේ. මම පැවිසුණාට පස්සේ මේ අපේ මූලස්ථානේ මූලස්ථානයේ ලොකු සාංශික පින්කමට කියලා දවස් තුනක් පින්කම් වගේක් යනවා. ඉතින් මයි ලොකු වැඩිමහල්ලාමරු කෙනෙක් ඇවිල්ලා කිව්වා ආයසුදු මූලස්ථානට ගිහිල්ලවත් නැහැ නේ තව. දැන් පැවිදිලත් ඉන්නවා අපි කට්ටිය යනවා යන්ද කියලා. මං කිව්වා මගේ ලොකු හම්සෙන් අහලා මං කියන්නම් කියලා. ඊට පස්සේ හන්දෑ පහම්පත්තු කරන වෙලාවේ මම පැවිදිච්ච අලුත මං ගිහිල්ලා කිව්වා අවසරයි මේ කට්ටියගේ අදහසක් තියෙනවා ස්වාමීන් වහන්සේ මූලස්ථානට යන්න. එතෙනි ලොකු හම්සන්ගේ උපන්දින පින්කමක් තියෙනවලු. ඉතින් මාත් යන්න කියලා. මූලස්ථානෙට යන්න. එතන අක්කර ගණන් පහන් පත්තු කරනවා. යෝගාවචරයට ගිහිල්ලා හිත බේරගෙන ඉන්න බෑ. ওই නම පැවිදිනේ එව්ව කරන්නේ. ඒ දවස් තුනම පැත්තකටලා ඒ ලොකු සාංශයට මෛත්‍රිය පිණිස මෛත්‍රී වල පෝස්ට් කාඩ් එල්ලේ දාන්න එපා මේ දවස් තුනේම ඔබ වහන්සේ මෛත්‍රියට ඔබ වහන්සේ දීර්ඝායස වේවා කියලා. ඌවට යන්න එපයි කිව්වා. ඉතින් මං ගිහිලා අරහම සොයන්න කිව්වා අවසරයි සාංශ ලොකු සාංශේ පයි කිව්වා කියලා. මොකද කිව්වේ කියලා. යෝගාවචරයට කවදාකවත් එතන ගිහිල්ලා හිත බේරෙන්න බෑ. මොකටද ගිහිල්ලා ලොකු සංජර කිය දැන් මාත් අහු වෙනව නේද කියලා ඒ ආමතුරු මගේ යකට හොඩ වෙන්න පටන් ගත්තා. මම කිව්වා මං ලොකු ආමතුරෙන් අහන්නේ ලොක කරන්න බෑවි. මගේ ලොකු සංජර කිව්වේ ඔය කිසිම දෙයකට මොනම දෙයකින් සම්බන්ධ නොවි ඉන්න පුළුවන් එක තමයි පෙරකල පින සම්බන්ධ වෙන්න කඹරන්න. ඒකල කියන්නේ උඹට ඕන දෙයක් දෙකේ උන් දැන් කරුණාකරලා මට පැත්තකට වෙන්න දීපන් කියලා ආයෙත් ගිහිල්ලා පුළුවන් තරම් බලන්න කය හොල්ලන්නේ නැතුව, වචනේ හොල්ලන්නේ නැතුව, හිත හොල්ලන්නේ නැතුව මම කියන්නේ ක්‍රියාහිතකට කිට්ටු කරන්න. කොච්චර කම්මැලිද බලන්න. ක්‍රියාහිතක් වෙනකොට කොච්චර කම්මැලිද බලන්න. අපි කීයක් දේවල් කල්පනා කරනවද? වයසට ගියා නම් හිතන නැදකින් දරුවෝ හැදුවා, වැදුවා හත්ත පහක වැඩක් නැහැ. දැන් ඕන් තනි වුණා. මම ඔහේ පාළුවට ඉන්නවයි කියලා. මට මතක නැහැ මේ කවිය මම හිතන්නේ මේ මහගමසේකර වෙන්න ඇති. මහාගම සීකර වෙන්න විදියකුත් නැහැ. හොඳ ප්‍රසිද්ධ මේ කෙනෙක් පෙරදින විශ්වවිද්‍යාලයේ පුස්තකාලේ ඉන්නකොට එයාට මතක් වෙනවා දැන් මගේ අම්මා තනියම ගෙදර ඊරමණයක් උඩ පොල් ගගා ඉන්නවා දරුවෝ මෙච්චර ගාණක් අදුවා එක එක්කත් ගෙදර නැහැ ඔක්කොම ගිහිල්ලා ඉතින් අම්මා දැන් පහළු වෙලා කියලා මෙයා කියනවා මට මේ විශ්ව පුස්තකාලේ තියෙන හිලේ කුරුබිලියෙන් එළියට ඇවිල්ලා අම්මා උඹ ළඟට එන්න හිතෙනවා අම්මා කොච්චර කනගාටු වෙනවද මං වගේ දරුවොත් අද දැන් කවුරක්වත් නැහැ කියලා. මේ වයසට ගිය කට්ටිය මේ ක්‍රියා හිත ආපුවාම පාළු ගතිය කියලා කියනවා. තරුණ කට්ටිය හිතනවා මේ සමාජශීලී වෙන එක නෙවෙයි මේ වෙන්නේ. මේ ක්‍රියාහිත කියලා කියන කොන් වෙන එක. ඒකකොට මට හරියන්නේ නැහැ. ඒ නිසා මම කොහොම හරි ගිහලා සමාජශීලී වෙන්න ඕන කියලා ඉතින් ට්‍රිප් යනවා. নানা ආකාර දේවල් කරලා අර ක්‍රියාහිත බලක් ගන්න. පුංචි කාලේ તો මම කවදා හරි ලොකු වෙනවා. දෙන්නම් වැඩි. දැන් නම් මට කරගන්න දෙයක් නැහැ. ලොකු වුණාට පස්සේ දෙන්නම් කියලා සැලසුම් කරනවා. තුන් කාලෙම කරන්නේ ක්‍රියාහිතට වෛර කරන එක. ඉතින් ඒකට අපිට ඇති වෙන දඩුවම් හම්බ වෙනවා. ඒ නිසා කුසල ක්‍රියා කියන වචනේ විස්තර කරගන්න කුසලයේ හරහා ක්‍රියාවක් වෙනවා නම් ඒ ක්‍රියාව කියන්නේ අක්‍රීය කියලා තමයි. ක්‍රියා හිතක් කියන එක කියලා තේරුම් අරගත්තොත් මම හිතනවා ප්‍රශ්න විසඳෙයි කියලා. හැබැයි මට හිතෙනවා විසඳ ගන්න ඕනේ නැත්තම් ඉතින් මොකද කරන්නේ? ප්‍රශ්න විසඳනවට අකමැති නම් ඕන කරන මොනවා හරි ව්‍යාපාරයක් නම් ඒ කරගෙන ඉන්නේ මම මම මම වගේ මිනිස්සුකින් කවදාකවත් ඒකට කිසිම ඇඟිලි ගැහිමක් කරන්නෙත් නැහැ. ඒ බුදියනින කොට යන බුදියන්න දෙනවා. මේ මාව ගාව ගන්නත් එපා. මම ඔහොම තියක් කොහොම කෙරුවකට අහුවෙන්නෙත් නැහැ. මම බලා ගන්නවා මගේ විවේක අරගත්ත පැත්තකට ගියා. මං හිතන්නේ මගේ මට්ටමින් මට අනුමලන්න පුළුවන් කියලා වැලිය යුතුයි කියලත් ඒ නිසා මේ ලියලා තියෙන වාක්‍යයේ ඊයේ බණේ හරි ගමන්නේ වාක්‍ය හරි ගමන්නේ ක්‍රියාහිත කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තොත් මම හිතනවා යම් ප්‍රමාණයකට ස්පාසුවක් වෙයි කියලා උත්තරයක් හොයන්න පුළුවන් මේ කියලා. අතිගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ආනාපානය නොපනේ නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව වෙත සතිය පවත්වාගෙන සිටින්නෙමි. එම ඉරියව්ව කෙරෙහි ඇති සතිය එම පරයන්ක භාවනා කාලය තුලම පැවැත්විය යුතුද? එහෙමත් නැත්නම් තමන් හොඳට පටල වෙනකම් පමණක් පැවැත්විය යුතුද? කරුණාවෙන් පහදා දෙන්න තිරුවන් සරණයි. ඒ කියන්නේ ඒ කයේ හිත පවත්තන්න නැති වෙලාව අසතිය නම් අතීතනාගත නම් අනුන් ගැන හිතන එකක් නම් වෙන තැනක් ගැන හිතන එකක් නම් මේ ආනේ මම දැන් පිරිසිදු වෙලා තියෙන්නේ කක්ක බාල්දියක් දාගන්නද කියලා මම අහනවා. දැන් නාන්නද කියලා අහනවායි. විනාඩි 5ක් නෑව සීතල වතුර හිටියොත් ඇද්ද ඊට පස්සේ කොච්චර කක්ක ගහ ගන්න ඕනද කියලා. ඉතින් කියන්නේ මේ භාවනාවට පෙළඹුණේ මොකටද කියලා මම දන්නේ ඇයි ආවේ කියලා භාවනා කරන්න මේ කාරණාව තේරෙන්නේ නැත්තම්. ඉතින් ඒක නිසා මේවා අපි සාකච්ඡා කරමු. සාකච්ඡා කරලා මේ භාවනාවට පෙළඹෙනකොට මොකේද මේ යන්න හදන්නේ කියන එක දන්නේ නැත්තම් මේ භාවනාව නිකන් දෙන නිසා හෝ හැමදැනම ගන්න පුළුවන් නිසා කෙරුවට මේක නට තේරෙන්නේ නැහැ මොකටද භාවනා කරන්නේ කියලා. ඒ නිසා මට දැනගන්න ඕනේ තමයි මේ භාවනා කරන්න මොනව කරන්නද කියන්නේ. එතකොට මේ මේ මේ කලපලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මොන අදහසින්ද මේ භාවනාවට වාඩි වෙන්නේ. එතකොට මේ ලැබෙන හැම ප්‍රතිඵලයක්ම අලිම කරදරයක් වෙනවා. ඉක්මනට අහනවා අනේ අර පරදම් පුරුදු තාලට යන්න පාර කියලා දෙන්න මට රැයට කාලා බුදින ක්‍රමයේ කියලා දෙන්න කියලා. ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න. ඒ වැදගත්ම දේ තමයි මම මොකටද මේ භාවනා කරන්න කියලා මානසිකාරේ. මොකේද මම මේ මුකක් ළඟාකටද යන්නේ කියන එක දන්නේ නැහැ. ඉතින් ඒක නිසා හම්බෙන හම්බෙන හැම එකක්ම දිමන් සන්තියක් පාටපත් වෙනවා. කොයි පත් කොයි පාරේ යන්නද දන්නේ නැහැ. ඒක නිසා මේ සත්‍ය කියන එක දන්නේත් නැහැ. සතිපට්ඨානයි කියන එක දන්නේත් නැහැ. සතිපට්ඨානේ අවසාන නිමාව දන්නේත් නැහැ. ලැබිච්ච ප්‍රතිඵලය යම් පමණක ප්‍රතිඵල ලැබිලා තියෙන බව පේනවා මුල් වාක්‍ය වලින්. නමුත් ඒක නැති කරගන්න හැටි තමයි යහන්නේ. ඉතින් එතකොට මේ ඒත් කියනවා මේ සෙන් බුත් ආගමේ මෙහෙම කතාවක්. ඒ සෙන් මාස්ටර් කෙනෙක් යනකොට පාරයිනේ ඇස්සඳ වෙච්චි කුෂ්ඨ රෝග වලින් හොඳටම පිළිච්ච මිනිස්සේ අහනවලු ගඟට යන පාර. එයා යන්නේ ගඟ අයිනේ පාරේ. ඊට පස්සේ කියනවා ඔන්න ඔය පැත්තට ගියොත් ගඟ කියලා. ඒ මිනිස්සේ යන්නේ ගඟට පැනලා මැරෙන්න. ඉතින් එයා කියනවා මගෙන් ඇහුවේ පාන්න මම පාර පෙන්වන්නට මට ප්‍රශ්නයක් නැහැ. ඔය මැරෙන්න ගියත් එකයි මට නැතත් එකයි කියලා. සදාචාරයක් මට නැහැ. මයින් ඇහුවේ අන්ධමනුස්සෙක් පොට්ට මේ කුෂ්ඨ රෝගියෙක් ගඟට පාර ඇහුවා මං කිව්වා. එච්චරයි කියලා. ඒ නිසා කවුරු හරි ඇහුවත් සීදී නසා ගන්න. දන්නවනම් කියලා දෙන්න. හැබැයි ආමංගල්‍යයට සම්බන්ධෙන්න ඉන්න එපා. එතකොට ටිකක් භයානකයි. පාර කියලා දුන්න ගමන් දකුණ සිග්නල් දාලා වමට කැපුවා යන්නේකයි තියෙන්නේ. තමයි ළඟට ඇවිල්ලා ඇහුවොත් කවුරු හරි මේ අහවල් නරක වැඩේ කරන්නේ කොහොමද කියලා මම දන්නවනම් මම කවදාවත් බෑ කියන්නේත් නෑ ඊර්ෂ්‍යා කරන්නේත් නෑ මේක මෙන්න මෙහෙමයි හරියට වැඩේ කරන්න කියලා කියලා දෙනවා. හැබැයි මගේ නම කියන්න බෑ කියලා. හැබැයි කරලා ඉවරලා බලනකොට මමත් නෑ. මම ළඟට ඇවිල්ලා අහන එකට තමයි මම උත්තර දෙන්නේ. මම කියන්නේ මේ ඔක්කොම නිවන් දකින්න, ඔක්කොම භාවනා කරන්න කිව්වට වැඩක් නෑ. ඊට මිට වැඩි ලේසි අර මං ආහන දෙයට උත්තර දුන්නා. උත්තර දීපු පමණින් පැන්නා. කොහෙන් ගියත් දන්නේ නැහැ. අත්ත ඔයගොල්ලෝ හිතනවා මේ අවුරුදු 64ක් මට ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. කවදාවත් බෑ. මං ගිය කපන ඔයගොල්ලෝ කාටවත් යන්න බෑ. මම නටන කකුලේ ගෙජ්ජි කපන જાති හොරෙක්. මට කපත හැකි උට උට කකුලට දැන්නේ නැතුව ගෙජ්ජි කපත හැකි මට. අත්ත ඔය භාවනා කරලා විතරක් හරියන්නේ මේ ජීවිතයක් ගෙනියන්නේ. සමාජ ජීවිතේ මිනිස්සුත් එක්ක වැඩ කරන හැටි දන්නේ නැතුව ඇයි අපි භාවනා කරන්න කියලා දන්නේ නැතුව භාවනා කරන එක කියන්නේ ඉතින් ඒක බේසජ්ජයෙන් හටගත්ත රෝගයක්. අද ගොඩාක් පෞද්ගලයන් වෙලා තියෙන එකයි. මොකද හැමතැනම භාවනා කරන්න කියනවා. එන්න එන්න කියලා අයින් පාරයිනි බෝඩ් ගහන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය කියලා එන්න කියලා කතා කරනවා. ඉතින් අර මිනිස්සු හිතනවා කන්න මොන හරි දෙන්න වෙන්නේ නැති කියලා. ඊළ වාඩිලා ඉරපුවා මේ වාඩිලා ආහන පානේ බලපන් කියනවා. ඉතින් මේ මනසකද දැන් කීයටද කණ්ඩ දෙන්නේ? දැන් මං යනපන්නේ කරන්නේ. ඉතින් ඒක දිහා බලනකොට මේ ලෝක වටේ ඇවිදිනකොට පේනවා මේ භාවනා ව්‍යාපාරය හරහා ඇති වෙලා තියෙන පටලැවිල්ල මේ අවශ්‍යතාවයට සැපවීම නෙවෙයි තියෙන්නේ. මේ දෙන නිසා භාවනාව ගන්න. ඒක ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ වගේ. කිසිම කෙනෙක් ඒකෙන් වැඩ ගන්න නැහැ මොකද ඉස්කෝලේ ගියේ නැත්තම් තරහ වෙන නිසා ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ යන්න ඕන කන්නේ. උන ටියුෂන් වලින් තමයි පාස් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ භාවනාවට තොන්න රුපියල් මෙච්චර ගාණක් දෙනවා පැයකට මෙච්චරයි කියලා ගාණක් දැම්මනම් එහෙනම් මෙතන වගේ ප්‍රශ්නේ නේ ගන්න නැහැ. මම දැනටත් නේ මම තේරෙන්නේ. චන්ද්‍රණන් කියක් හරි ගාණක් ගන්න ඔය කොච්චර කෙරුවක. ඉතින් මම දන්නේ මම නම් මම නම් ඔයාලට වාක්‍යයක් නැහැ. ඒ නිසා පිටරට වල හොඳක් තියෙනවා කවදාවත් භාවනාවට එන්නේ නිකන් දෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රධානම දෝෂයක් මිෂනරි වැඩක් වෙන්න ඇති කියලා. දැන් මේකේ ඇවිල්ලා තිනවා වාඩි වෙලා තිනවා කායටත් හිත අරන් තිනවා. හැබැයි මේ භාවනා කරන්නේ මොකටද කියන එක දන්නේ නැහැ. හරිම අමාරුයි. හරිම අපහසුවක් තියෙන්නේ. ඒ කියන්නේ මේ ආපු එක්කන දන්නේ නැහැ භාවනා කියන්නේ මොකද්ද කියලා සතිය කියන්නේ මොකද්ද කියලා. සමා වෙන්න ඕනේ මම මේ කාට හරි හිත විදවනවා. නමුත් ඒක මම මම මේ 79 ඉඳලා අද වෙනකන් ගත්ත ප්‍රතිපදාත කාගවත් මානසිකත්වයට මම අත තියන්න යන්නේ නැහැ. මොකද මම දන්නවා කිසිම කෙනෙකුට නිවන අවශ්‍ය නැහැ. ඔක්කොටම ඕන කරලා තියෙන්නේ මේ ප්‍රශ්න වලින් පැනලා යන එක විතරයි. දැන් මගෙනුත් කලින් ඇහුවා භාවනා තමයි භාවනා කරන්න හේතුව මොකද කියලානේ ඒ වගේ දෙයක් ඉතින් මම මම භාවනා කරන්න හේතුව මට මේ තව බවක් හදාගන්න අය එපා මේකෙන් ඉවරව කරගන්නමයි ඕනේ කියලා තමයි මට මගේ අදහස ඉතින් ඒක තමයි <laughs> ඒකට තමයි මම භාවනා කරන්නේ භාවනාවෙන් මේ ඇත්ත ස්වභාවය දැක මේක අහක් කරගෙන යන්න කියලා. ඉතින් මම ඉඳගත්තුම දැන් භාවනා කරන්න මම දැන් ඉඳ ගන්නකොට මම ඉඳ ගන්නවා කියලා මම දන්නවා. දැන් මම මේ පත් මේ පටවි පොළේ ඉඳගත්තා. ඒකේ මගේ බඩි එක it's an extension of that පටවි කියලා මේක මෙතනට අගයක් දෙන්නේ නැහැ. මේකෙත් තියෙන පටවි. අරකේ තියෙන පටවි වගේ මේකෙත් පටවි කියලා හිතාගෙන ඒ අදහසෙන් ඉඳගත්තාම ඉතින් එකපාරටම ඉතින් සමාධියෙන් වගේ තමයි පටන් ගන්නෙ. දැන් මම ඒ හැම පටන් ගන්න මොහොතට මම කිව්වනම් මගේ හිතට මම දැන් මෙතන භාවනා කරන්ද මම මම the intention of my meditation now is to let go of this bhava not to make another bhava එහෙම හිතනක හරියද නරකද එහෙම ඒ භාවනා කරන වෙලාවට එහෙම හිතනක වැරදිද භාවනා කරන එකට මොන දේ හිතුවත් වසන හිතන්නේ නැතුව ඉන්න බැරිකම තමයි අපිට තියෙන්නේ. භවයට එපයි කියලා කියන්නේ තණ්හ විභව තණ්හාව. තද්ද සිව්සයිඩල් ඉන්ටෙන්ෂන් එකක් තියෙනවා. ඒකට විභව තණ්හාව කියනවා. නිසා මොන විද්‍යකෙන් සාධාරණීකරණය කරන්න ගියත් ඒ කියන්නේ භාවනාව නෙවෙයි. භාවනාව කියන්නේ කිසියම් කල්පනාවක්වත් සාධාරණ කිරීමක්වත් නෙවෙයි. මේ තියෙන දේ තියෙන හැටියට දැනගැනීම. සත්‍ය කියන්නේ ඒක නැතුව මම මේ කය මේ පොළොව රටවිය මම භවේ නැති කරන්න හදන්නේ කියන්නේ තීර විභව තණ්හාව කියන විභව තණ්හා කියලා කියන්නේ ඩෙත් ඉන්ස්ටින්ක්ට් එක. ඒක තද ද්වේෂයක් වැඩ කරන්නේ. ඉතින් ඒක මේ ඒ කෙනාට තේරෙන ඒ කෙනාට වෙන එක ස්පිරිචුවල් පැත්තක්. යාර වෙන එක ආධ්‍යාත්මික පැත්ත. නමුත් අද තියෙන්නේ තද ද්වේෂයක්. ඉතින් ඒක අල්ලනවා කියන එක ඒ කෙනාගේ තනි ශක්තියෙන් කරන්න බෑ. පිට කෙනෙක් මූලධර්ම වශයෙන්මුත් කියලා දෙන්න ඕනේ. එයාට ඩිඩියුස් ඩිඩියුස් කරන්න නැත්නම් ඉන්ෆරෙන්ෂල් ගන්න හැටි කියලා දෙනවා භාවනා කළත් පේන්නේ උඹ තියෙන මේ පේන දේවල් වලට ද්වේෂයක් තියෙන. මේ තියෙන එකට ද්වේෂයක් තියෙන. ඉතින් එතකොට තියෙන තේ ඇති ඇති දැක් ගන්න බෑ. ඒ නිසා ඒ වගේ මූලික කරුණු භාවනා කොච්චර ඉහළට ගියත් ඒ මේ වතුරට සම්බන්ධ වෙච්ච තෙල් කොන තෙල් ටිකක් වගේ භාවනාතේ කොහේ තරන්දි තරන්දි යනවා මිසක කවදාකවත් භාවනාවෙන් කැපෙන්නේ නැහැ. ඒක දැකලම කපන්න ඕන. ඥානතෝ භික්කවේ පස්සතෝ ආශාවන khයන් වදාමි. ඒක දැක්කේ නැත්නම් අපි හිතනවා කපලයි කියලා. දැන් නිවන් දැකලයි කියලා හිතනවා නැත්නම් මේ කෙලෙස් නැහැ කියලා. නමුත් මේ විභව තණ්හාවෙන් තමයි පටන් ගත්තේ ඉන් කෙරුවෙත් විභව තණ්හාවයි දැන් ඉඳිත් විභව තණ්හාවයි කියලා. අහුවෙන්නේ නැති වෙන්නේ ඉඳ තියෙනවා. සාමාන්‍ය භාවනා කරනකොට එහෙම හිතන්නේ මට නිකන් මේ කතා කරනකොට නිකන් එහෙම හිතුණා. හැබැයි සාමාන්‍ය දන්නවා මම මේ පැත්තට වැටුනේ. මට දැන් මේක නැති බුදුහාමුදුරන්ගේ පැත්තෙන් යන්න ඕනේ කියලා. තමන් එළඹිච්ච දේ බලන්න නැත්නම් සතිය පිහිටුවා ගන්න මොනම විදියකින්වත් මේක සාධාරණීකරණ කරන්නේ කරන්න හෝ රීසන් අවුට් කරන්න යනවයි කියලා කියන්නේ භාවනාවට වාසය. සදාත් එහෙම කරන්න බෑ. රීසන් අවුට් කරන්න නැතුවත් බෑ. රීසන් අවුට් කරන එක තියෙනවා ඩිස්කෂන් එකේදී. නමුත් මේ භාවනා දිගට කරගෙන යන්න ඒ කරගෙන කරගෙන යනකොට තමයි අපිට තේරෙන්නේ ඇත්තට පටන් ගන්නකොට අපි කොච්චර වැරදි තැනකින්ද පටන් ගන්න තියෙන්නේ. ඒකට හිත අලුත් වෙන්න ඉඩ තියාන යන ගමනක් මේකේ තියෙන්නේ. ඒ නිසා මේ භාවනා ලෝකේ මම හිතන්නේ මෙච්චර සවරන් කියන රසියාදු ගහන මිනිහෙක් මං විතර ඉන්නවයි කියලා. මම ඒ තරම්ම හැසිරෙනවා. නමුත් හුඟ දෙනෙක් මට තේරෙනවා මේ නිවන කියන එකකට නෙවෙයි භාවනා කරන්න. මේ පිට තියෙන එක එක જાතිය වල ඉතුරු කරන මොකද අපිට අඳුල්ලා තියෙන නිවන කවදාකවත් බුදුහාමුදුරු කියපු නිවන නෙවෙයි. ඒක ඔය විදිහට හිතලා බලලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක නිසා මේ විවෘත මනස යොන්සමංස්කාරය එතන මේ සතිය මුල් කරගෙන යන ගමන ගොඩේනට හරිම දියාරුයි, හරිම කම්මැලි, හරිම නීරසයි. මේක විචිත්‍ර කරන දේවල් දාන නිසා අර සංක්‍රතාවයකට ඇති වෙලා තියෙනවා. ඒ නිසා භාවනා කරන එක වැරද්දක් මම කියන්නේ නැහැ. නමුත් භාවනා කරාට ඔය කියන තෙල් කුණ කැපෙන්නේ ඒකට ඒ ඒ දර්ශනය, ඒ විප්ලවීය දර්ශනය, ඒ රැඩිකල් රිෆ්ලෙක්ෂන් එක තියෙන්න ඕන. ඒක කොහොම ගන්නවද කියලා මෙතන මෙතනට තේරෙන්නේ නැහැ මට. අවතරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ඊයේ ධර්මදේශනය අද දවසේ භාවනා කටයුතු සඳහා හුඟා ප්‍රයෝජනවත් වුණා. මුලින් පරියංක භාවනාව අවසානයේ භවනා කාලේ ඉවර වුණත් මගේ ඇස් හැරීමටවත් අතපය වෙනස් කිරීමටවත් මගේ හිත ඉඩ දුන්නේ නැහැ. ටික වේලාවක් එලෙසට හිඳ අපහසුයෙන් ඇස් ඇර නැගිට්ටා. ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කරන විට වම දකුණ වශයෙන් සිතමින් තමයි ගමන් කරන්නේ. කකුල් දෙකේ මුල මැදාග අවස්ථාවන් වෙන වෙනම හොඳට පෙනෙනවා. දිගින් දිගටම වම දකුණ වශයෙන් සිටිය යුතුයද? නැතිනම් කකුල් දෙක වෙන් වශයෙන් හඳුනාගෙන කකුල් දෙකේ අවස්ථා තුන බැලීම සුදුසුද? තෙරුවන් සරණයි. ඉතින් සක්මන් ගන්නකොට මම ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනම් එච්චරයි සක්මන් කියන්නේ. ඒ විදිහට අර සක්මන් කරලා සක්මන හිත තියාගෙන තමයි මේ වම දකුණු වශයෙන් බලන්නේ මුලැමැදාක වශයෙන් බලන්නේ. නමුත් තමයි දන්නවනම් ඉඳගෙන ඉන්නකොට මම ඉඳගෙන ඉන්න බව දැනගන්නේ මේකෙන්. දැන් මම ඉඳගෙන නෙවෙයි මම දැන් ඉන්නේ සක්මණේ කියලා. ඉතින් ඒ தත්ත්වය පවත් ගන්න. ඒක සඳහා ඕනේ උදව්වක් අනුග්‍රහයක් කරන්න. නමුත් මේ වම දකුණ බැලීම හෝ මුලමදාක බැලීම කියන එක නෙවෙයි සක්මන කියන්නේ ඒක මේ වැඩේට හිත යොදාන ගන්න පුංචි උපකරණයක් විතරයි. Taman දන්නවනේ සක්මන් සක්මනේ මම ඉන්නේ මේ ඉරියව්ව සක්මන් ඉරියව්ව කියලා තමන්ට පූර්ණ ලකුණු ලැබිලා තියෙන. ඒක පුළුවන් තරම් පවත් ගන්න බලන්න. මේ අරක කෙරුවද මේක කෙරුවද නැද්ද කියලා හොයන්න පටන් අරගත්තොත් ඉතින් මේ ධක්මනේ තියෙන අර සරල ඍජු ගතිය නැති වෙලා මේකත් මේ වීජගණිතමේ සමීකරණ විසඳීමක් වෙන්න පටන් ගන්නවා. පරියන්කේ ඉන්නකොටත් හොඳට දන්නවනම් මම මේ ඉඳගෙන ඉන්නේ කියලා, ධක්මං කරනව නෙවෙයි කියලා හොඳට ඕම ඇති. ඉතින් මම කියනවා කාට හරි පැයක් වාඩි වෙලා ඉඳගෙන ඉන්නකොට මම පැයේ ඉඳගෙන ඉන්න බව දන්නවනම් මං කියනවා රහත් කියලා. ඉතින් කවුරක්වත් ඒක පිළිගන්න කැමති නෑ. මොකද මේ මෙච්චර කංකුම් වගේ ලාසි ලේසියට සහත් බව ගන්න පුළුවන්ද කියලා. නිකන් පොලේ කංකුම් ගන්නවා වගේ බොහොම රහත්කම ගන්න පුළුවන් කියලා මම කියනවා මොකක්ද කරලා බලන්න. පැයක් එක දිගටම මේ ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා මේ තාම සරලයි, තාමත් පරිජු දෙය ඕනම කෙනෙකුට කරන්න පුළුවන් දේ මොනම දෙයක්වත් ඕනේ. ඒ බවට දන්නවනම් කතා කරන්න බෑ. මොකද මේ පැය පුරාම කෙලස් නැහැ ඒක. ඇවිදින පැය පුරාම මම ඇවිදිනවා ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනම් ඔච්චරයි. ඕක එච්චර මහා ලොකු රටාවල් මොනවාක්වත් ඇත්තේ නැහැ. ඒත් මේ ඉන්න බැරි නිසා තමයි උපක්‍රම දෙන්නේ. මුත් උපක්‍රමේ නෙවෙයි සක්මන කියන්නේ. ඉඳගෙන ඉන්නකොට මේ ආනාපාන බලනවා මුළුමැදක් බලනවා කියන උපක්‍රමේ. උපක්‍රමේ නෙවෙයි වාඩි වෙනවා කියන්නේ පරයන්ක භාවනායි කියන්නේ මම වාඩි වෙලා. වාඩි වෙච්චලා ඉඳලා ඉන්නා තාක් මම ඉන්න බව දන්න. true වැඩේ ඉවරයි. මේ මේ මේ බඩු විකිනෙන්නේ පොළට හැමදාම මන් දානවා කවුරුවක්වත් ගන්නෑ. ගොඩක් දැන් මා අවුරුද්දක් වෙලේ ඉතලා වගේ ওই අලුත් ප්‍රොඩක්ට් එකක් දාන්න පටන් ගත්ත මාකට් එකට කිසිම කෙනෙක් කැමති නැහැ. ඉඳගෙන ඉන්න බව දැනගන්න එක ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා කියන එක රහත්කම කියලා. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා කියන එක සල්ලිත් තියෙනවා. උපවාසයට අනුකම්පාවක් තියෙනවා. නමුත් ඒ බඩුව ගන්න හිතෙන්නේ නැහැ කියන එක මට මූණෙන් පේනවා. කිසි කෙනෙක් එහෙම සරල කරනවට කැමති නැහැ භාවනාව. එච්චරද ප්‍රශ්න තියෙනවා. ඔව් අපි පැයකට පැයකට විනාඩි 5ක් විතර කාලය අරගෙන තිනවා. අපි යොදාගත්ත කාලේ විනාඩි 25ක් විතර කාලය තුරලා තිනවා. ඉතින් කාට හරි මම මේ කරු ප්‍රකාශන මතින් හෝ එහෙම නැත්නම් සාකච්ඡාට සම්බන්ධයෙන් අවශ්‍යතාවයක් වශයෙන් හෝ කමඨාන් සුද්ධ කරගන්න අවශ්‍ය නම් කාලය ගන්නයි කියලා මම කරනවා ඉල්ලා සිටිනවා. දැන් එවන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි යනවා විනාඩි 25ක අතිරේක කාලයක් එක්ක 25කට කිට්ටු ප්‍රමාණයක් තියෙනවා. සක්මන් භාවනාව සඳහා අපි නැවත හතරට එකතු වෙනවා. සක්මන් භාපරියංග භාවනාව. ස්වාමීන් වහන්සේ දැන් එදිනෙදා ජීවිතයේදී අපි ජීවත් වෙන වෙලාවකදී අපි ගෙදරදී ජීවත් වෙන දැන් අපි හිතුවොත් මට දරුවෝ ඉන්න හන්ද දැන් මට යම් දෙයක් අපි හෙට දෙයක් අද මෙහෙම හිතින් හිතලා අපි ඒතේ ලෑස්ති වීම සූදානම් වීම ඒ කියන දේ තුල ස්වාමීන් වහන්සේ එතකොට එතන අපි සතියෙන් නෙවෙයිද අපි දැන් ඉදිරියක් plan කිරීම කියන්නේ ඒ අවස්ථාවේ අපි සතිය පවත්වා ගැනීමක් නෙවෙයිද ඒ වගේ දෙයකින් සිද්ධ වෙන්නේ අකුසලයක්ද අපිට අකුසලයක් වෙන්නේ තමයි දන්නවනම් මම මේ වෙලාවේ නෙවෙයි ඉන්නේ මම අතීතයේ සැලසුම් කරනවා. ඒකට අපි සැලසුම ක්‍රියාත්මක කරලා බලන්න මම අර වෙලාවේ වැය කරපු කාලය එහෙම වැඩ වෙලා තියෙනවද නැද්ද කියලා. අපිට ඒක ජීවිත කාලය ඇතුළත අත්දකලා ඉවර කරන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කළා මම මම හිතනවා මම හෙට උදේ කලිම නැගිටලා ලුණු ටික කපලා තියන්න ඕන. පොල් ටික ගාලා තියෙන මොනවාරි කියලා හිතමු. ඉතින් ප්‍රවේදන කරලා බලන්න. කරලා බැලුවට පස්සේ බලනවා ඒ ගත කරපු කාලෙන් ඒ ආනිසංස ලැබිලා තියෙනවද කියලා. ආනිසංස ලැබිලා තියෙනවා නම් අකුසලයක් වෙන්න බෑ. ඒ හිතුවට වැඩේ නෙමෙයි වෙන්නේ වෙන මොකද්ද නම් වෙලා තියෙන්නේ. වෙන්නේත් මට ඕන දේ නෙමෙයි අතනත් වෙලාව නැති වෙලා තිනවා. එතකොට නම් බිස්නස් එක පාඩුවට දූලා තියෙනවා. එච්චරයි. මේ කරන දේ අත්දකලා බලන්න බලෝ එකක් නේ. තමන් කාලේ වේගෙන් කරන්නේ. මේ දැනගෙන වෙන් කරන්න. මට දැන් මේ වෙලාවේ සතියින් ඉන්න ඕන වෙලා. නමුත් අනාගතයේ සැලසුම් කිරීම සඳහා මම ගත කරන ප්‍රශ්නයක් නෑ. ඒක හරියට ජොට් ඩවුන් කරලා තියාගෙන වෙලා බලනවා මේ දවසේ ක්‍රියාත්මක වුණාට පස්සේ මම ওই සැලසුම් කරන දේ වෙනවද කියලා. වෙනවනම් කුසලයක්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මම හිතුව මගේ දරුවා මට හෙට උදේ ඉස්කෝලේ යන්න ඕන. ඒ හන්ද මම උදේ 6ට හැරෙනවා. මම මේ විදිහට මෙන්න මේ වෙලාවට මේ ටික කරනවා කියලා ඒ කියන විදිහටම අපි ඒකේ අවස්ථාවේදී කිරීමද ඔබ වහන්සේ කරලා බලවෙන්නේ නැත්නම් අපිට කුසල කුසල් මනින්න බෑනේ. බිස්නස් එකේ පාඩුරාව මනින්න බෑනේ. අපි හිතුවට ඒකේ ක්‍රියාත්මක කරන්නේ නැත්නම් මේ හිතිලා ඒ ක්‍රියාව අතර සම්බන්ධයක් නැහැ නේ. සම්බන්ධයක් තියාගන්න තමයි අපේ වගවීම. සදාචාරාත්මක වගවීම. වග වුණාට පස්සේ බලනවා ලැබිච්ච ප්‍රතිඵලය මම අර සතියත් පැත්තකට තියාගෙන කල්පනා කරපේකේ ප්‍රතිඵල ලැබුණද නැද්ද? ඒක අත්දැකිය හැක්කක් නෙමෙයි. Tamanටම අත්දකින්නවා. අන්නේ අත්දැකීමෙන් තමයි අපි තේරුම් ගන්නෙ ඒ යොදපු කාලය හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්ද නැත්නම් හොඳ ආයෝජනයක්ද නැත්නම් ඒ කරපු දේ නෙවෙයි වෙලා තියෙන්නේ. ඉතින් එහෙමනම් තීරමක් නැහැනේ. දැන් අපේ රාජ්‍යවල හදනවනේ පස් අවුරුදු සැලසුම් හදනවා, දස අවුරුදු සැලසුම් හදනවා. හැමදාම දෙනවනේ අපිට එක එක දේවල්. ඒ දෙනකොට ඒ ඒ සැලසුම් හදන මිනිසුන්ට ටොන් ගණන් වස්තු දෙනවනේ. අන්තිම ක්‍රියාත්මක වෙලා ඉවරනාට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ওই මහා විශාල බුදුරජාණන්සේ කියන්නේ මහා සමාරම්භ අප්පකිච්ච. නැත්තම් අප්ප සමාරම්භ මහා කිච්ච. අප්ප සමාරම්භ අප්ප කිච්ච මහා සමාරම්භ මහා කිච්ච කියනවා වැඩක් කරන්න ගියා මහා තොරන් ගහලා බෙර ගහලා නටලා මහා සමාරම්භ පටන් අරගත්තට පස්සේ අන්තිමට කන්දක් වේලාලා කෙන්දක් වැදුවා වගේ ඉතුරුලා නැහැ මොකක්වත් සමහරව කිසිම සද්දයක් ගෝසාවක් නැතුව බොහොම මීට පටන් ගන්න මහා විශාල ප්‍රතිඵල කෙනෙක් දෙනවා සමහර පුංචියට පටන් ගන්න පුංචි ප්‍රතිඵල දෙනවා ලොකුට පටන් ගන්න ලොකු ප්‍රතිඵල දෙනවා ඔය හතර විතරනේ ලෝකේ තියෙන්නේ දැන් මේ මං කියන්නේ මගේ ලෝකේ මම මෙහෙම හිතන්න කරනවා. කරන්න හිතනවා. ඒක කරලා බලන්න ඕනේ. <coughs> කරලා බලන්න ඕනේ. ඒක කරලා බලපුවම තේරෙනවා මං හිතපු දේම ඇත්තටම ඉම්ප්ලිමන්ට් කරාද? ඉම්ප්ලිමන්ට් කරාට පස්සේ අප්‍රයිසල් එකක් දාලා බලන්න. මම හිතපු දේ සිද්ධ වෙලා තියෙනවා අපිට තීන්දුවක් කරන්න බෑ. වැරදි කියන්න බෑ. හිතපු දේ වෙලත් නෑ. අර වෙලාව බොරුවට කාලය අරන් තියෙනවා මේ වෙන්නේ ඉස්සලා අනාගතය ගැන අනාගතය ගැන හිතලා ඉතින් ඒව ගැන ලියවිච්ච ඕන තරම් පොත් තියෙනවා ඕන තරම් අනික් කට්ටිය අපිත් එක්ක සාකච්ඡා කරන්න ලෑස්ති ඒක නිසා අර එකෙක් මේ ළඟදී මම දැක්ක කියවලා තියෙනවා ඉතිහාසයේ පිළිබඳව හුන්නටම දැනගත්තයි කියලා කියන්නේ ඉතිහාසයෙන් වැඩක් නැහැ කියලා දැනගන්න එක තමයි ඔය කවුරු මොකාගේ බවිලවත් නැහැ හෙට වෙනකොට මම කරන්න ඕන වැඩේ සැලසුම් කරලා තිබුණත් මං කරන්න ඕනේ ආරෝගී පොමිලයක දාලා රුගී ඉතිහාස කිරුවත් කරන්න ඕනේ. ඊට මිට සූදානම් ශරීරය කියලා මේ බාලදක්ෂය කරගෙන තිබ්බනම් හැරුණ හැරුණ ඇත ගස උළු අස්ස ඕන දෙයක් කරගෙන. ඒක අපිට ෆෝමියලා ඇත්තෙත් නෑ, සැලසුම් ඇත්තෙත් නෑ. කුරුල්ලෙක් වගේ ජීවත් වෙනවා. ඒක අමාරු ඇති දරුවන් ඉන්න අම්මා කෙනෙකුට. මට පුළුවන් මොකද මාරම බඳින්න මම ප්‍රතිසේ බැඳලත් නැහැ. අනිතික මේ බඳින්න හිතක් එන්නේ නැති එක ප්‍රශ්නේ තියෙන්නේ. නිසා මට සැකයක් නැහැ ඉස්සරහට බඳීද කියලා. ඒකේ මම සදා සොමියේ ඉන්නේ. ඒ නැතිකමේ පුදුම සතුටක ඉන්න මට ඕනෙම දරුවෙකුට ආදරය කරන්න පුළුවන්. මගේ දරුවෙකුට වගේ මේ කතාකත් හිතක් එන්නේ මොකද මම දන්නවා කාගවත් ජීවිතේට ඇඟිලි ගහන්න හොඳින් හෝ නරකින් කිව්වොත් සහ ගහනවා. සහ ගහනවා. කාගවත් ජීවිතේ ඇවිල්ලා ඒ දරුවා ආරාධනා කරනකම් ඉල්ලනකම් මොනවක්වත් කරන්න යන්නේ ඒ කරන්න යනවාට කියන්නේ vested interest කියලා. අපි විහිම් පනවගෙන මම අම්මා නිසා මම මේ කරන්න ඕනේ කියලා කියන නමුත් දරුවට ඒක වදයක් වෙන්න පුළුවන්. නිසා දරුවන්ගේ එකක් හම්බ වෙන ඔය වගේ අම්මලාට වෛරේ. දරුවෝ වෛර කරනවා. ඒක තේරුම් ගන්නකොට අම්මා too late. වෙයි දරුවට බේරුමක් නැහැ. මොකද ඒ දරුවා අම්මා කෙනෙක් ඉතම ඒ දරුවත් දරුවන්ගේ වෛරය ලබනවා. මං කියන්නේ ඒ නිසා දරුවෝ වදලා පාරා ඉඳ දාන්න කහිනපන් කියලා. එහෙම නෙවෙයි. ඒ ඒ දරුවගේ හැඟීම් තර ගන්න ඕනේ. ඒ කරන වැඩේ මම මම මේ අනුන්ගේ වැරැද්ද සැලසුම් කරන්නේ. ඒ ඒ ඒ සයිකොලොජි එක කොහොමද හිතන්නේ මම මට දෙනවද මට සැලසුම් කිරීම අයිතිවාසිකම් දීලා තියෙනවද නැත්නම් මම පටවගෙනද? ඒ පටව ගැනීම තමයි වෙස්ටඩ් කියලා කියන්නේ. වෙස්ටඩ් ඉන්ට්‍රස්ට් කියන තමයි මානව මනසක පහළ වෙන පුළුවන් කැත්තම කෙලෙසි. තව කෙනෙක් වෙනුවෙන් සැලසුම් කරන එක. ඉල්ලුවාට පස්සේ ආර්දනා කරලා පස්සේ කියන එක වෙනම කතාවක්. මම ඒක නෙමෙයි මේ කියන්නේ. කිසියම් දන්නේ නැතුව කාගේ හරි වෙනුවට සැලසුමක් හදන්න හදනවා කියලා කියන්නේ ඒක මුර්ගයි. මුර්ගේසු අමානුෂිකයි. මම හිතන්නේ 79 දී විතර වගේ මට ධම්ම ධම්මික හමුදුර කතාවල කිව්වේ කවදාවත් මොනම හේතුවක් නැසවත් කාගවත් සයිකොලොජි එකට අත තියන්න එපා. එයා ඇවිල්ලා මතක් කරේ නැත්තම්. ආරාධනා කරේ නැත්නම් නැත්නම් desperately අමාරු තැන ගන්න අත දාපන් නැත්නම් කරබන් නිකන් හිටපන් කවදාකවත් බැනුම් අහන්න වෙන්නේ අනිත් එක අත දාන මනුස්සයගෙන් ද්වේෂය ලක් වෙන්නේ අත දාන්න යන හැම කෙනාගේම ද්වේෂය ලක් වෙනවා අපේට අපේ ජීවිතේට ඒගොල්ලෝ කොහෙන්ද අත දාන කොහෙන්ද බලයක් දීලා තියෙන්නේ මේ තනියම ඉපදෙන්නේ තනියම මැරෙන්නේ ඉතින් ඒකෙදී අම්මලාට අම්මලා දුක් ගන්නේ පුතුන් හදණ්ඩයි පුතුන් රජුම් කරණ්ඩයි කියලා සාමාන්‍ය සංයෝජන 10ට එකක් වැඩි වෙනවයි කියලා අහලා තියෙනවා අම්මලාට. දරුවන් කෙරෙහි ඇති කැමැත්ත. හැබැයි දරුවා අම්ම ගැන තම්බේකට සලකන්නේ. ඒක අම්මලා තේරුම් ගන්නකොට ඉතින් ටිකක් පමණයි. ඒත් මං හිතනවා අපේ අම්මා තේරුම් අරන් හිටියයි කියලා අපේ අම්මා වැඩි වැඩි හුරතලයක් ඇත්තේ නැහැ එක එක එක්කවත්. කළ යුතු කරන කරනවා මේ උඹලගේ බතක් කෑවොත් වැඩක් කරපන් නිකන් කන්න දෙන්නේ නැහැ කෑවනම් වැඩක් කරපන් පන්සලට ගිහිල්ලා හරිත් අපි කනවා පන්සල ගියා තාමතුරගේ හරියන කියන තනකොළ ගහක් හරි ගලවලා වරෙන් මිතුරේ ණය වෙන්න එපා බතක් කෑවොත් නිකන් ඉන්න එපා කඹරන්න වෙනවා දෙන්නේ රේල් පාරේ යකඩ කෑවා වගේ ඔයගොල්ලෝ එමුනේ රට රාජ්‍ය වල තියෙන දේවල් දරුවන්ට දෙනවා දෙලොන් දන්නේ නැහැ මොනවද කියලා. ඉතින් ඒ දරුවෝ දන්නවා මේ අම්මා මේ අපි මේ ගිනි පික්ස් වලට තියාගෙන ඉන්නේ කියලා. අපි එක්ස්පෙරිමන්ට් කරනවා. ඉරන්න එපා. පොඩි උන්න පොඩි ජීවිතේ දෙන්න. අම්මා සැලසුම් කරේ අම්මා පුංචි කාලේ අම්මගේ අම්මා සැලසුම් කරා දෙන්න. කරන්නේ නැති. කරන්නේ නැති කියලා වාසියට හිත නමන් කරන කද්දාවත් නැහැ කියලා. කද්දාකවත් කරන්නේ නැහැ. ඒක තමයි මේ ස්වභාවික ගැමි ජීවිතේ ඇති අම්මා විතරක් නෙවෙයි වාක්‍යන මුළු ගමම වාක්‍යන්න ඕනේ දරුවට. දැන් ඉන්නේ අම්මට දරුවා විතරයි දරුවට ඉන්නේ අම්මා විතරයි ඒක ඕගොල්ලෝ කරගත්ත දෙයක්. ඒගොල්ලෝ බැටරි සිස්ටම් එකට හදන කුකුළු වගේ දරුවා හදන. අපි හැදුනේ අම්මලා 10ක් 15ක් එක්ක. මුළු ගමම මොනවා කෙරුවත් ගෙදෙට්ට පණිවිඩ යනවා ගෙදර යනවා. ඒ නිසා අපිට නැටවිලි නෑ. කොයි ගෙදර ගියත් කණ්ඩ දෙනවා. ඕනේ තැනක ඕනේ මේ ගහෙන් නැගපුවා යහ ගහෙන් බහින්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ හැම අම්මම හැගාගෙන ඉන්නේ අම්මලත් එමය නැන්දම්මලත් එමය අත්තම්මලත් එමය පුංචි අම්මලත් එමය කීයක් අම්මලත් එක්කද අපි හැදිලා තියෙන්නේ ඕගොල්ලෝ ඒ දරුවන් ඒක වෙන් කරාට ඒ දරුවන්ට තේරෙනවා ඕක ඕගොල්ලෝ ඔඩොක්කම තියාන බදාගෙන පිට බලන්න දෙන්නෙත් නැහැ කොහොත් යන්න දෙන්නෙත් නැහැ හිර කරගෙන සංයෝජන මම හැබැයි මේ දන්නේ නැති ශේෂ්ඨයක් කතා කරන්නේ ඒ නිසා මම අද්දක උස්සනවා මොකද මේ මම දන්නේ මූලධර්ම පැත්ත විතරයි මත් ඒ වගේම ළමෙක් හමුනොත් මට ඕන කරලා ඔය දැක්කපු ගමන් පළීම කරන ඇඳුම් ගලවලා දාන එක. අඬවනවා. දැක්කපු ගමන් කියලා පොඩි උන්ට ඇඳුම් ඕනේ නෑ මොකටි? නෑ හෙළුවෙන් ඉන්න ඕන ලස්සනද? මේකේම නෑ වෙසක් කූඩු වගේ තරතර කික් සපත්තු දෙකක් දාලා බෑග් එකක් පිටිපස්සට තියලා අනේ අම්මේ අර පොඩි එකා දකින්නකොට මට හිතෙනවා පව් අදේ මුන්ට කවදාද හෙල්ලම් කරන්නද? පව්නේ එහෙම හිතෙන්නේ නැද්ද? මං හිතන විදිහට හිතෙන්නේ නැද්ද? ස්වාමීන් වහන්සේ මේ අපි මේ ජීවත් වෙන සමාජයේදී පොඩ්ඩක් ඔය කියන ස්වභාවයෙන් ළමයිව තියන්න අමාරුයි කියලා. ඒ හරි ඒගොල්ලෝ හිතන හිතිල්ලද ඒ හැදී මම හැදිලා තියෙන්නේ තන්නේ ක්‍රම මේ தත්ත්වයට. ඒ නිසා මං හිතනවා අපි මේ හැදිච්ච කැමි පරිසරයේ උඩට ඇඳොත් යටට නෑ. යටට ඇඳොත් උඩට නෑ. ඒ තමයි හැටියාවේ. කොච්චර සුන්දරද කොච්චර කොච්චර ආශාවෙන් අපි මතක් කරනවාද ඒක. ඔය වයස කට්ටියන් අහන්නේ වයස කට්ටිය හැදිච්ච හැටි. ඔය කියන පිටිපස්සේ කා කා පිටිපස්සේ කියලා හැදිල්ලක් නැහැ. එහෙම හැදිලා තමයි අපි හැදේ. දැන් නෑ දැන් ඉන්නේ අම්මට එක දරුවයි නැත්තම් දෙන්නයි. ඉතින් උන් නැතුනොත් අම්මත් ඉවරයි. ඇත්තටම අම්මා ඉවර වෙන්නේ දරුවා නෙවෙයි. ඉතින් ඒක නිසා කොහොමඩක්වත් උට උණක් වදින්න දෙන්නේ නැහැ කුරුලාවක් එන්න දෙන්නේ නැහැ දත දතක් පැටෙන්න දෙන්නේ නැහැ. ඉතින් අර ඔක්කොම බලා ඉනවා. ඉතින් ඒ දරුවා අම්මට ගිනි පික් කෙනෙක් වෙලා. ඉතින් ඒ දරුවා දන්නවා මේ අම්මා දැනසෙන්න හදන මිසක් මං ඇනුව මට ජීවිතයක් දෙන්න අම්මා කැමති නැහැ කියලා. ඒක පොඩි මනසට තේරෙනවා. මට දෙන්න මගේ පුංචි කාලේ කියලා අම්මේ තාත්තේ කියන නංගියේ මල්ලි. ඒ සින්දුවේ තියෙන්නේ මට දෙන්න මගේ පුංචි කාලේ කියලා අම්මගෙන් හරි 100කින් ඉල්ලන උන් උන් නාස්තිලා ඉවර උන්ගෙන් ඉල්ලලා වැඩක් නැහැ. අනේ මගේ නංගියේ මල්ලි මොකද උන් ළඟ ටිකක් තියෙනවා තව ඉතුරු වෙලා. මට දෙන්න මගේ පුංචි කාලේ තව හොඳ සින්දුවක් තියෙනවා පොඩි හාමුදුරුවෝත් හිටියා ඒ වෙලාවේ කියනවා ඒ කට්ටිය ආපොඩි හාමුදුරුවෝත් අහගත්තේ නැහැ ඒක. ඒ මඩොල්ලුවේ තියෙන සින්දුවක් වැඩ කඩතුළු නැති මායින් නැති අපේම අපේම අපේම ලොක් කියලා කවුද දන්නේ? සීමාවල් වැඩ කඩු නැහැ. මරියාදවල් නැහැ. අපේම අපේම ළමාලුවක්. කාටද මතකද? ඈ වැඩ වැඩ කඩින් නැති ලියලා දෙනවා. මට මට හරි ආසයි. අනේ කවුරු හරි ඔක ලියලා දෙන්න මට මොකද මේ පොඩි අහමුරට මං කිව්ව ඔක ලියාගන්න කියලා. පොඩි අහමුරටවත් මතක නැහැ. මොනවාක්වත් මුරකාවල් නැහැ, වැට කඩිමු නැහැ. අපි මඩල් දුව. කාටට පුළුවන් දේ ලියලා දෙන්න. මොකද මීට පස්සේ බණ කියනොත් අනිවාර්යෙන් මං කියනවා. මයි මයි වැඩේ මෙච්චරයි. මොකද මේ ඕටේට ඒ සින්දුව කියනකොට තේරෙන කොච්චර ලස්සන දෙයක්ද කියලා. අරු හරියටම කොටු කරලා කූඩුවක දාලා අර වෙලාවේ මේ කරපන්. පොලියන්න පොත කියවලා තියනද නැහනේ. පොලියන්නා. කියනවා මේ පොඩි හැමත හොයනවා තාම හම්බුනේ නැහැ පොත. මම දැකපු තැන අරගන්න නැත්තම් ෆිල්ම් එක තියෙනවා බලන්න. ඒක ඒක ලස්සනට ඒ ළමයා අවුරුදු 7ක ළමයෙක් තාත්තා නැහැ අම්මත් නැහැ. යා නැන්දම ගාවට ගියාට පස්සේ නැන්දම ගැන ලොකු වලව්කාරියක්. ඉතින් පොඩියා කියන්නේ අම්මු සෙල්ලංකාර කෙල්ලක්. ඒක ගිය දවසේම ඉස්සල්ලාම වහලේ උඩ ඉඳලා අහුවෙලා තමයි අහුවෙන්නේ මුරකාරයාට මේ වලව්වේ. ඊට පස්සේ නැන්දම කතා කරලා කාලසටහනක් කියලා දෙනවා පොලියන්න ඔබ හෙට ඉඳලා පියානෝක සෙල්ලම් කරන්න ඕනේ මැහුම් කියන ගන්න ඕනේ මෛත්‍රික සාප්පුට යනකොට වැරැලි ඇඳගෙන ඉන්නපා මේ බලව්වේ හිට වරින් යන්න. මේ දෙක කරන්න ඕන කියලා ඔක්කොම ඉතින් මේක නන්ද අය නන්ද හරිචාරයි. පොලියන කවදාකවත් ඒක කරලා නැහැ. ඉතින් ඔක්කොම මෙයා ලියා ගන්නවා. මේක දන්නව කවදාවත් කරන්නේ එතකොට නැන්ද මං ජීවත් වෙන්න කාලයක් නැද්ද කියලා අහනවට. අරකට කරනවා මේකත් කරනවා where to where to live. What do you mean? No I mean. මට සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. ඔක්කොම ඔක්කොම සැලසුම් කරලා මොන අපරාධයක්ද බලන්න. මොන අපරාධයක්ද බලන්න පොඩියෙකුට එහෙම ඒ ඒ පොඩි කාලේ ආයේ කවදා හම් වෙනවද දැන් ඔය පහේ ශිෂ්‍යත්වයට දෙන වදයක් තියෙනවා ලංකාවේ පහ කියන්නේ කියන අවුරුදු 11ක දරුවෙක් නේ උට නැෂනල් ලෙවල් එකේ ෆයිට් එකක් දෙන්න ගියාම එන ටෙන්ෂන් එකෙන් ඇති වූ මුළු ජීවිතේම උත්තන්න මිරිකලා හැරියවා ඒ වගේ ඒව නැතුව ඒ පොඩි දරුවන්ට පොඩි දරුවන්ගේ යන ක්‍රම යන්න හැරියන මම දන්නේ මම කතා කරන දේවල් සමාජ විරෝධී ඇති මම තාම මේ පොඩි උන් පිළිබඳ ලොකු හැඟීමක් තියෙනවා මොකද මේ පොඩි කාලේ අපි විඳපු මුරකාවල් නැති වැට කඩින් නැති අපේම අපේම අපේම ලොවක් කිසිම ගමේ සීමාවක් නැහැ ගෙදර සීමාවක් නැහැ ඉස්කෝලේ ගියත් ඔය පොඩි ආමරක ඉන්න පන්සලේ තමයි අපි දහම් පාසල් යන්නේ මොනවටවත් නෙමෙයි යන්නේ බලුදම් කණ්ඩායි වෙරළු කණ්ඩායි මොන දහම් පාසල්ද අපිට ඌවා අර පන්ති ඉඳගෙන ඉන්නවා හැබැයි ලොකු ආමරොත් ඇවිල්ලා ඉතුරු වෙච්ච කැවුම් කෑලි අනම්මනක් දෙනවා ඒ ගහක් ගහක් ගානේ ඇවිදිනවා කොළ ಜಾති කනවා ඒ ඒ පන්සල ඊට මේ දවස්වල දිග්ගටම බඩු දයාය. ඉතින් පන්සලට යනකොටම කට කළු පාට වෙලා කෙලින්ම යන්නේ සිල් අරගත්ත පන්තිල් දීපු ගමන්ම වෙරළු ගහ ගන්න. පන්ති පටන් ගන්න. ලොකු ලොකු ලොකු අම්දෝ බනිනවා. දැන් කොහෙ දෙව්වා. දැන් ඉස්කෝලේ යන්න ඉස්සලා අම්මා සැලසුම හදලා දීලා තියෙනවා. පණිස් කිඩියා තාක්කුවේ දාලා තියෙනවා. තල්ලි මිත්‍රා දීලා මේ වෙලාව බලන්න මේක කරලා මේක වරෙන් කියලා කිසිම ජොලියක් නැප්පව් පොඩි උන් දෙම කරන්න එපා මං වෙනුවෙන්. දෙන්න අප්පා පැය දෙකක් ඔය කක්ක ටිකක් ගහගෙන. චූ ටිකක් අනාගෙන. උන් දෙහෙළුවෙන් නටන්න වැලි පොළවක. නිකන් වැල්ලකට ගිහිල්ලා දාන්න කොල්ලෙක් හෙළුවෙන් වැල්ලේ නටනකොට කොච්චර ලස්සනද කියලා බලන්න. අම්මට heart attack අයි මේක මහුදේ ගහගෙන යයිද මේක නායට වැලි දාගනීද මොකක්වත් වෙන්නේ නැහැ. ඌව ධර්ම සාකච්ඡා කියන්න බෑ. ඒ නිසා මේ නිකන් කාලේ නාස්ති කරන්න එපා. අපි යන සක්මන්. කියාංග ඔබත් ප්‍රශ්නයක් ආපහා ඒතකොට දෙන්න. <laughs> එතකොට එතකොට දෙන්න. <laughs> දැන් තාත්තලාට කියන්නේ house husband කියලා. house wife නෙවෙයි. තාත්තලා house husband වෙලා තියෙනවා. අම්මා වැඩ අරගෙන දිනවා, බාහිර අරගෙන දිනවා, ගෙදර වැඩ. ඉතින් අම්මලා ඔක්කොම දරුවා ගෙවුත් බැනුම් ආනවා. ලයිට් බිල ගන්නටත් අම්මා. තෙපල් ගන්දරේ යන්න ඕනත් අම්මා. ඔක්කොම කරන්න තාත්තා ෂේප් එකේ පැත්තකටලා ඉන්නවා. මම දන්නවා එහෙම වැත් පැත්තකලා භාවනා කරන දෙතුන් දෙනෙක් ඒගොල්ලෝ කියනවා මේ සමාජ පරිවර්තනය අපිට හරිම ලාභයි ස්වාමීන් වහන්සේ. පොඩි උන්ගේ කක් ඇඳුම් හොදන එකයි වළං හොදන එකයි විතරමයි මට කරන්න වෙන්නේ. අනිත් ටික සේරම නෝනා කරනවා. ඉතින් මම හුදුවට බලන ඉන්නවලු ඒ කක් ඇඳුම් ටික පැත්තක දාපම මම හොදනවා. ඒ වළං ටිකක් තියෙන්නේ මට. මම ඒක හොදනවා මොකද සන්නිකර ගෑනු වැඩ දෙකනේ. අම්මා ඔක්කොම පිටිමේට බල අරගෙන මම මේ දෙක වල පස්සේ ඔක්කොම ප්‍රශ්න අම්මා ගාව මම ජොලියේ ඉන්නවා. මෝ මෝන්ට ඒ ටික තමයි මල්ලවවා කියවන්න ඕනේ මම හිතන්නේ. ඒකයි කතා කරන්නේ. ඒ නෑ ඔය ඒක මේ ලංකාවට වැඩිය මෙහෙ තියෙනවා. ලංකාවට මෙහෙ තියෙනවා. මේ ලංකාවේ කොළඹට කිට්ටු කරන්න කිට්ටු කරන්න ওই தත්ත්වය තියෙනවා. පිරිමි ටික ඔක්කොම නිකන් හරියට මේ හේලි මහ සිර කඳවුරක ඉන්න රැඳවිය වගේ ඌ ජොලියේ ඉන්නවා. ගෑනු කට්ටිය ඔක්කොම සැලසුම් කරන සල්ලිත් හම්බ කරගෙන දරුවොත් හදාගෙන ලයිට් බිලත් ගෙවාගෙන කඩෙත් කීලර කාර් එකක් ඩ්‍රයිව් කරන ඔක්කොම කරගෙන ඉන්නවා. අර පිටිවසට ඉනා වෙලා බලන් ඉන්නවා. හැබැයි කලාතුරකින් දෙන්නේ තුන්නේ ගැළවිලා තින්නේ කියන. හුඟව දෙනෙක් ඒක පටලවාගෙන තියෙනවා. ගැලවිච්ච දෙන්නෙත් හොඳෙක් මම දන්නවා. උන් රිපෝට් එකක් දෙනවා මට මාස දෙක තුන සැරයක් මෙන්න සාංශ වැඩේ යන හැටි. මෙන්න මෙහෙමයි ඔබ අන්තරික හම්බ වෙන්නේ. මෙතනින් ගැලවුමක් තියෙනවා. ඒකට ෂේප් කරගෙන තියෙන වැඩි දැන් මට තියෙන්නේ මයි මයි හිමිට හිමිට මාරු වෙන එක විතරයි. ඒකට මයින්ඩ්ෆුල්නස් එක දාන්නට පස්සේ තකට තක. ඉතින් අම්මලා තවදුරටත් දුක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් අපි වහිතන්නේ පරිවිපක්ෂයේ නොදැනි පිටිපස්සටලා කියනවා අපි කැමති අපි කැමති කියලා ඇහෙත් නැති වෙන්න අපුඩිය. ඒකම නෑ ඒතර ඒතරව දැන් මම මේ කියන කතාව දෙන්නට කැපෙනවනේ. ස්පවුස් එක බෑ මේ කතාව කරන්න. එක්කෙනෙක් ඉන්නෝනේ අනිත් එකන අනිත් පැත්තේ ඉන්නෝනේ. ඒක මොකකින් හරි අපි මේ දුක සංසාරේ ජොලියක් හොයාගන්න ඕනේ. විවිධ විවේකයක් හොයාගන්න. විනෝදයක් හොයාගන්න ඕනේ. හැබැයි බුද්ධ දේශනාවේ මම දැකලා නෑ. විවේකයේ මේ මිහි හාස්‍යයට ලක් කරනවා. නමුත් මම දන්නේ අපේ මේ ජීවිතේ කොහොමඩක්වත් ගත කරන්න බෑ මේ හාස්‍ය මින්තලි ජොලියක් දාන්න නැතුව. පිළිගෙන කාටද හිංසා කරලා නෙවෙයි. මේ ඇති දේ ඇති හැටියට සාකච්ඡා කරනවා පේනවා වි මොන රංගපෑමක්ද රංගපාන්නේ මොන විදියට කඩුවක් ගින්දා වගේද මෝල් ගහ කිල්ලා වගේ අපරාධ නෙමෙයි. මන්ට නෑ ඒකෙත් ප්‍රශ්නයක් නෑ. සාමාන්‍ය වැඩි විපත් වෙච්ච කෙනෙක් ඕන ජීවන රටගෙන වැඩි විපත්ට ඉස්සලා පොඩි උන්ක වලට දාන එක. ඒක නම් මම හිතනවා හරිම අසාධාරණයි කියලා. හරි මම සාදාන්නේ මම කියන්නේ පොඩි උන්ට දෙන්නේ පොඩි උන්ගේ විනෝද කාලේ. ඒක නැති කරන්න අම්මට තාත්තට ඕ ගුරුවරුන්ට මුන්නම අයිතියක්වත් නැහැ කියලා මම නම් ඕන වෙලාවක තරන්නට බයින. කිසිම අයිතියක් නැහැ අම්මට තාත්තට මොකද අම්මලා තාත්තලා දන්නේ නැහැ. පොඩි එකාට තරම්වත් ඔඩෝ පිරිසුදුවක් නැහැ. ඉතින් ඒව කට්ටිය දෙන්න ගියාම පොඩි උන්ගේ වෛරය හිමි වෙනවා අම්මට තාත්තටයි. නෑ මහත්තයා කියන විදිහට තාත්තට වෙරියන්නේ නැහැ වගේ මට පේන්නේ. කොහොනේ අම්මට තාත්තට තමයි යන්නේ. ඒක උනත් ඉල්ලගෙන කණ එකක් කියලා මට හිතෙනවා. ඒ නිසා මට දෙන්න මගේ පුංචි කාලේ එහෙම නැත්නම් මුරකාවල් නැති පැතීම් කඩයින් නැති අපේම අපේම අපේ ඉලවක් ඉතින් අපි යනවා සක්මන්ට සියලු දෙනාටම තෙරුවන් සරණයි.